තෙරුවන් සරණයි. අර බුද්ධෝත්පාද නාලිකාවේ ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන්ද? ඔව් කතා කරනවා. ඔව් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ මේ වීඩියෝ කීපයක් නැරඹුවා මේ ඇහුවා ඉතින් මම දැන් බොහොම පොඩි කාලෙක ඉඳලා මේ සතිමත් වීම හිත කියන්නේ මොකක්ද කියන එක ගැන ටිකක් හොයාගෙන යන කෙනෙක්. මට <laughs> දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම ඉතින් ටිකක් කාර්යබහුලයි රැකියාවකුත් කරන නිසා මේ ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න මේ කැමති මට පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා. දැන් මම ඔව් මම පර්යංකෙට වාඩි වෙන කෙනෙක් නෙමෙයි. පරයන්ක භාවනාවක් මම කරන්නේ නැහැ. මම තාම දහම අර හොයාගෙන යනවා මොකද්ද මේ කියලා. <clears throat> අපේ මගේ යාළුවන්ගෙන් ওই සම්බන්ධයෙන් ගොඩක් ඔය මග වැඩිමිට යොමු වෙලා ඉන්න මගේ මිතුරිය කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් මම ගොඩක් ඒව විස්තර අහගන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමතියි මේ ගිහි ජීවිතේ ගත කරමින් ඒ මේ සිත ගැන අවබෝධයක් ගන්න විදිහ කොහොමද දැන් මම අර දැන් වෙන්න නම් මං හරියට තරහ යන මේ ටිකක් ගැටීම් ඇති වෙන කෙනේ චරිතයක් විදිහට මගේ ගොඩක් ගැටීම් වැඩි. දැන් නම් ඒක අර ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒකේ අර මේ මේකට යොමු වීමත් එක්කම ගොඩක් ඒ තත්ත්වේ දැන් නම් අඩු වෙලා තියෙන්නේ. මට ස්වාමීන් වහන්සේගෙන් ටිකක් මට ඒ සම්බන්ධයෙන් කොහොමද තව මේක වැඩි දුරටත් කරගෙන යන්නේ මේ ගිහි ජීවිතෙත් එක්කලා මං කියලා පොඩ්ඩක් දැනගන්නයි ගත්තේ ප්‍රශ්නේ ඔබටම ඔබටම ඔබටම අදාළ විදියටයි කතා කරන්න වෙන්නේ ඔව් හේතුව මොකද මේ ඔබතුමියගේ පසුබිම පරිසරයේත් එක්ක තමයි අධ්‍යාත්මිකව දියුණුවක් පරාය ආයුතු වන්නේ. එහෙම නේද? එහෙමයි. ඉතින් එතනට බලපානව පෞද්ගලිකව ඔබතුමියගේ පරිසරයේ ඒ ඔබතුමියගේ කටයුතු කාර්යබහුල මං ඒක ඔබට විවේකයේ අවිවේකයේද එතන ඒ හැම දෙයක් අනුවම ඒත් එක්කම ඔබතුමිය මේ මේ සත්‍ය ගවේෂණය සත්‍ය සොයා යන ගමන අන්ධෙක් වගේ අපි නැත්තම් ඉපදිලා ලෝකේ අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරලා යනවනේ අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. අන්න ඒතර අවිද්‍යාව තියෙනවනේ. සත්‍ය නොදන්නකම. එහෙමයි. එතන අපිට කිසිම විසඳුමක් නැහැනේ අපි මිත්‍යා දෘෂ්ටියනේ එතකොට. එහෙමයි. එතන අපි රැවටීමක්නේ. අපි දන්නේ නැහැ ඕන කෙනෙකුට අපිව රවට්ටන්න පුළුවන් මොකද අපිට අපි ඇත්තටම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අන්න එතනින් මිදෙන්න. සත්‍ය දැනගත යුතුයි. ඉතින් එහෙමනම් ඔන ඔය වගේ පිරිසිදු අදහසක් ඇතිව පිරිසිදු ගමනක් යා යුතුයි තමන්ට තමන් අවංක විය යුතුයි තමා තුලින්ම සත්‍ය දකිමින් සත්‍ය ගවේෂණය විය යුතුයි ඒක තමන්ටම දැනෙන දෙයක් සාන්තිතික ධර්මයක් ප්‍රත්‍යක්ෂ ධර්මයක් විශ්වාසයක් ඇදහිල්ලක් එහෙම නෙමෙයි ඉතින් ඒක හදිස්සි වෙලා කලබල වෙලා යන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මොකද ඇත්තටම ඒ සමන්ගේ ස්වභාව වලට තමයි ඒ අවබෝධය ඇති වෙන්නේ. ස්වභාවය අනුවයි ඒකේ වෙනස්කම සිද්ධ වෙන්නේ. කොයිතරම්ද අවබෝධ වෙන්නේ තමන්ගෙම තියෙන ඒ අවංකකම, පිරිසිදුකම, ඒ වගේම නිර්මල ගමනක තමයි මේ සත්‍යය ඉස්මතු වෙන්නේ. නැතුව තමන්ට තමන් බොරු කරලා තමන්ට ලැබෙන දෙයක් නැහැනේ. ඒ තුල සත්‍යයක් හම්බ වෙන්න ඉඩක් නැහැනේ. එහෙමනම් ඔබතුමිය ඔබතුමියගේ ස්වභාව කතා කරොත් ඔබතුමිය මොන වගේ රැකියාවක්ද නියැලෙන්නේ? මම වැඩ කරන්නේ නම් ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් සම්බන්ධයෙන් තමයි මම ගොඩක් කියන්නේ මුදල් සම්බන්ධයෙන් තමයි මම වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට සාමාන්‍ය විවේකයේ තියෙන්නේ කොහොමද එතන වැදගත් වෙන්නේ? විවේකයක් තියනවද ඔබතුමිය? එහෙමනම් විවේක කාලයේ ගොඩක් අඩුයි අපිට මේ ඔව් නමුත් සමහරට මේක මෙන්න මෙහෙම වැඩෙන ගමනක් ආධ්‍යාත්මික කියන එක තමන්ගේ හිත කොයි මොහොතේ හෝ තමන්ට හිතක් තියෙනවනේ බස් එකේ ගියත් පාරේ ඇවිදගෙන ගියත් මොන දේ කරත් ඒ කරන්න සිතක ඉන්නේ එහෙමයි එහෙමනම් එතන සිතක් පරිහරණය වෙනවනේ එහෙමයි එහෙමනම් ඒ ඒ සිත ඒ සිතනේ මේ හැම මොහොතෙම අපිට සත්‍ය හිතෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මෙතන යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් කියන එක අපි කරන වැඩේට අදාළ නැහැ. අන්නේ අවබෝධය ඇතුව හැම මොහොතෙම මේ බොජ්ජංග වැඩෙනවා කියන එක. ඒ කියන්නේ හැම මොහොතෙම ධම්මච්ච ඥානෙ වැඩෙනවා කියන එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා බෝධිආංග වැඩෙනවා කියන එක. තමට අවබෝධයක් දැනීමක් දැනෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මාර්ගයට ආවට පස්සේ අර පල්ලමට වැටෙනවා වගේ ගහගෙන යනවා සත්‍ය පැත්තට. ඒ කියන්නේ අවිද්‍යාව පැත්තෙන් සත්‍යම දැනෙන පැත්තකටයි හැරෙන්නේ. පැහැදිලි නේද? ඔව් ස්වාමීන් වහන්සේ දැන් මම සාමාන්‍යයෙන් ගෙදර දැන් උයන පින දේවල් වලදී වුණත් පාරේ ඇවිදගෙන යන මොහොතේ වුණත් කාර්යාලයේදී හිට මෙහෙට ඇවිද්දත් මට හැකි පමණ මම සතිමත් වෙනවා. කියන්නේ සතිමත්ව දැන් උයන දේ උනත් සතිමත්ව කරනවා. මේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් නෑ ඔකට ඉස්සලා අහන්න දෙයක් තියෙනවා. දැන් ඔබතුමිය සතිමත් කියන්නේ ඔබතුමිය සතිමත් වෙන්නේ කොහොමද? කොහොමද ඔබතුමිය සතිමත් වෙන්නේ? මම ඒ කරන ක්‍රියාවට අවධානය ඒ ඒකෙන්දි දැනෙන දැනීමට මම මේ සමාහිත තියාගෙන ඉන්නේ දැන්. සිහියක් පිහිටනවා නේ හඳුනේ සිහියක් යම් සිහියක් පිහිටනවා නේද එතන නේද ඔය කියන්නේ ඔව් ඔව් ඔව් සිහියක් පිහිටනවා හ්ම් ඔතන තියෙනවා මහා ගැඹුරු තැන් කීපයක් ඔය සිහිය පිහිටනවා කියන තැන තමන් කරන වැඩේට සිහියෙන් කරනවා කියන එකත් කියන්න පුළුවන් වැඩේ කරන ගමන්ම තමන්ගේ හිත ඒ ස්වභාවයේ දකින්න සිහියක් තියෙනවා කියන්නත් පුළුවන් හිත දකින්න සිහිය නේද තමන්ගේ සිතුවිලි ඇති වෙන හැටි සිතුවිලි නැති වෙන හැටි තමන්ට ඒ සිතක් ඇති වුණු බව ඒ සිත ඇති වෙලා තමන් එකට ක්‍රියාත්මක වුණු බව තමන්ට වැරදුණු බව ඒ සිතම සිත දැන් තමන්ගේ හිතපු දේ වැරදි බව පසුව නැවතත් දැනෙන එක එහෙම කීපයක් තියෙනවා අතන අතන කීපයක් තියෙනවා දිනුවා අනුවයි ඒක වෙන්නේ ඒක දැනෙන්නේ ඔව් ඔව් මම ඔව් දැන් මට මෙන්න මට තරහක් ගියොත් ඔව් මට තරහ ගියොත් හිතන්නක දෙයක් කියනකොට මට ඒක රොස්සන් නැති ගතියක් හරි වගේ ඒක වාචිකව මට මට පිට වෙන්නේ නැහැ. නමුත් මට තරහ එනවා තාම ඒක එන වෙයි මෙහෙම මේ මිනිස්සයා කරන්නේ කියලා හිතලා ඊට පස්සේ තමයි ආපහු මට සිතිවිල්ලක් එන්නේ මම ওই මොකද්ද හිතන්නේ ඒක වචනේ ඒ වචනේ විතරයි මම මේක මගේ ඇතුළට අරගෙන ඇයි මං ඒක මගේ කරගෙන යන්න සතුටු තේරම නේද? ඔව් මට ඒක දැනෙන්න ලොකු ගැප් එකක් තියෙනවා. ඒ දෙක අතර කියන්නේ ඒක ඇහිච්ච ගමන් මට හිතන්න බැහැ. නමුත් මට තරහ ගිහිල්ල ඉවර වෙලා තමයි මම එන්නේ. එන්න මේම දෙයක් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි වෙනයි සිහිය වෙනයි. ඔබට මේ දේශනා සමන කොච්චර කාලෙකින්ද දහන්නේ? මම වැඩි කාලයක් නම් නෑ ස්වාමීන් වහන්සේ ඔය ගොඩක්ම හොඳ අවධානය යොමු කරලා අහන්න ගත්තේ මේ මාසේ වගේ ඉඳලා ස්වාමීන් වහන්සේගෙත් මම දේශනා හතරක් වගේ තමයි පළවෙනි දේශනාව ඉඳලා දේශනා අහන්න ඔතන තියෙනවා සතිය තමයි අපේ gedara කියලා ඒ දේශනාව ඊටම වැදගත් ඒ වගේම තියෙනවා සිත කියලා දෙයක් නැහැ කියලා ඒ දේශනාව ඊටම වැදගත් මෙතන ඇත්තටම සිත කියලා දෙයක් නැහැ මෙතන සිස්ටම් එකක් තියෙනවා වැඩ කරන මේ සිත හැදෙන හැටි සිත දැක්කොත් තමයි මෙතන ඒ සිතක් නැති බව අවබෝධ වෙන්නේ. ඒක එකපාරට කෙනෙකුට අවබෝධ වෙන්නේ ඒකට යම් කිසි යාට අවබෝධ වෙන විදිහට තමයි තව තව ගැඹුරට යනකොට තමයි දැනෙන්නේ මේ සිත කියලා දෙයක් නැති බව. මෙතන සිස්ටම් එකක් තියෙනවා ඒක සබහාදහමේ න්‍යායක් මෙතන තියෙන්නේ කියන්නේ. ඒක ඒක කෙනාගේ කෙනාට ගැඹුරට යන්න පුළුවන් විදිය අනුව තමයි ඒක අවබෝධ වෙන්නේ. හැබැයි දේශනා ඊටාම වැදගත්. හැමෝම ඇසිය යුතුම දේශනා කියලා අපි කියන්නේ. සිත කියලා දෙයක් නැහැ කියන දේශනා ඇත්තටම සෑම බෞද්ධයෙක්ම ඇසිය යුතුමයි. අපි කියනවා නේතම් මම නේසවම්මස් මෙන්න මේ සුවත්ත මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. එහෙනම් මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ ආත්මය කියලා දෙයක්වත් නැහැ. ඒ කියන්නේ සිත කියලා දෙයක් නැහැ. ඒක හැබැයි අපි නිකන් ඒකත් සිතුවිල්ලක් කරගන්නවානේ. අපි දැන් ඒක හිතනවානේ. ඒ හිතුවේ කියලා ඒක අවබෝධ වෙන්නේ ඒක සිතුවිල්ලක් නේ සිතුවිල්ල සිතුවිල්ලක් කියන්නේ සිතුවිල්ලක් සිතුවිල්ලක් නැති බව කොහොමද සිතුවිල්ලකින් හිතන්නේ ඒක වෙන්නේ අන්න එතන ගැඹුරුයි ඒකර ඒක වෙන්නේ කොහොමද කියලා ඒක කොහොමද අවබෝධ වෙන්නේ කියලා බලනකොට තමයි අපිට මේ සිහියක් ඔබතුමේ කියවනේ සිහියට තමයි ඔබතුමීට අර පස්සේ මේ කේන්ති කියලා කෑ ගැහුවානේ පස්සේ තේරුමක් නැහැනේ කියලා ඔබතුමී අර ඒ ඒක ඒක සිහියටයි දැනුනේ අපි කියන්නේ ඒ තමයි සිහිය. ඒ සිහිය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඒකල ලුණු රහ වගේ. අර ලුණු කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. කාටවත් කියන්න බෑනේ මේ ලුණු රහ මෙහෙම මෙහෙම කරේ වැඩක් නැහැ. ඒක දැනෙන දැනීමන්නේ. ඔව්. ඒ දැනීම කියන එක තමයි ඇත්තටම සිහියයි නුවණයි. ඒ සිහිය කියන්නේ සතිය කියන්නේ ඇත්තටම සතිය තියෙන ගැඹුරම තැන තමයි ඔන්න ඔය සිහිය කියන එක. ඒ සිහිය කියන්නේ සාමාන්‍යයෙන් අර සිහියෙන් වැඩ කරනවා කියන එක නෙමෙයි. ඒක අතිශයින් ගැඹුරුයි. සම්මා සතිය කියන එක සිතුවිලි නැති අවදියක් දැනෙනවා. සිතුවිලි වලට අයිති නැති ඒ සත්‍යයක් දැනෙනවා. එතන සිතුවිලි නැහැ. දැන් ඔබතුමිය කිව්වනේ මට කේන්ති කියලා මේ මෙම පස්සේ ඒක මොකටද එහෙම කියන්නේ ඒක තේරුම් ගන්න. දැන් ඔක්කොම සිතුවිලි ඒ සිතුවිලි වල ඒ තේරුම් නැති බව දැනුනේ ඥානෙටයි. ඥානෙ අවදි වෙන්න ඕනි. තමන්ගෙම තියෙනවා අභ්‍යන්තරයේ අපිකට ධම්මචක්කුසේ කියලා කියන්නේ ඔය මනෝවෛද්‍යවරුත් ඩයි කියලා කියන්නේත් ඒකමයි. නමුත් බුදුන් වහන්සේ පෙන්වන ඒ මාවත තමයි ඥානයේ අවදි වෙලා ඒ ඥායස අධිගමයි කියන මාවත. ඒක සිතුවිල්ලක් නෙමෙයි. එතන තමයි පරම සත්‍ය තියෙන්නේ. ඒ තමයි සිහිය. සිහිය ගැඹුරුම අවදිය. ඒක තමයි මොහොතට අවදිය කියලා කියන්නේ. එතන හරි ගැඹුරුයි. එතනට සිතුවිලි නෑ. එතනට අවදි වෙන්න ඕනේ. එහිනේ අපි දැන් සාමාන්‍ය ටීවී එක බලනකොට අපි ටීවී එක බලාගෙන අපි අඬන්නේ, hina වෙන්නේ, සතුටු වෙන්නේ. ටීවී එකේ මුකුත් නැහනේ. ටීවී එකට නැව් යන්න පුළුවන්ද, ප්ලේන් යන්න පුළුවන්ද? ටීවී එක ප්ලාස්ටික් තිරයක්නේ. ටීවී එකේ මුකුත් නැහනේ. එහෙමයි අපේ අපේ හිතේනේ තියෙන්නේ. ඔව්. එතකොට අපේ හිතේනේ මේ ලෝකයක් තියෙන්නේ. අපි හිතින් හිතනවානේ මේ ලෝකයක් තියෙනවා කියලා. මේ මිනිස්සු ඉන්නවා ගස් කොළන් තියෙනවා රතු පාට කහ පාට ඔක්කොම අපි හිතන ඒවානේ. දැන් මේ ලෝකේ ඔබ ඉපදුණු පළවෙනි දවසට අපි ගමු. මව කුසෙන් මේ ලෝකේ බිහිවිච්ච පළවෙනි තැනට එමු. හ්ම්. දැන් එතකොට ඔබතුමිය ඉරිසියා ඉපදුණු ගමන් දරුවෙක් ඉරිසියා කරනවා, වෛර කරනවා. ඒ දරුවා දන්නවද මෙහෙම රෝස පාට තියෙනවා, කහ පාට තියෙනවා. ඒ ඇයි මොන්ඩිසෝරි යනකොට උගන්වන්නේ? red blue yellow පුතේ මේ රතු පාට කහ පාට කියලා උගන්වන්නේ ඇයි? දන්නේ නැහැ නේද? හැමදේම දත්ත දානවා කම්පියුටර් දානවා වගේ නේද? මොකුත් දන්නේ නැහනේ. අහනවානේ දරුවා අහනවානේ. අම්මේ අර මොකද්ද? මොකද්ද තාත්තේ මේ? හැමදේම අහන්නේ ඇයි දන්නේ නැහනේ. දන්නේ නැහැ කියන්නේ ඒ හැඩතල වලට තියෙන නම් දන්නේ නැහැ. නාමය කියන්නේ શબ્දයක්නේ. හොඳට බලන්න. අපි අර දේශනයේ කියන ඔබතුමිට ඇහෙන්නේ නැති හැඩතල එනකොට අම්මා කියලා කියනවා කියලා නේද? එහෙමයි. නේද? එතකොට ඒ අම්මා කියලා බාහිරෙන් කියන શબ્දයක්නේ. එහෙම නේද? එහෙමයි. එහෙමයි. එතකොට මේ බාහිරෙන් ඒ අම්මා කියන શબ્දේ අර හැඩතලයත් එක්කලා එනකොට ඒ શબ્දෙත් ආවොත් දෙක එකටමයි එන්නේ. එහෙම නේද? එහෙමයි. අපි ඒක සස ඒ අම්මා කියන වචනෙට සසඳනවා මේ රූපේ රූපෙත් එක්ක. නෑ එකතු වෙනවා. දෙක එකට එනවා. දෙකට එක එකට එනවා. කම්පණය වෙනවා. ඒ කියන්නේ අපිට එන්නේ ආලෝක හැඩතලෙත් එක්ක අර අම්මගේ හැඩතලෙත් එක්කම සද්දෙත් එනවා. එක මොහොතේම එනවා. දෙක එකට එකතු වෙනවා. පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ එකයි. ඒ කියන්නේ මේ එකටනේ මේ දැන් මෙයාට දැන් අර හැඩතලයට එනකොට අර සද්දෙත් එනවනේ. රූපේ ගැටීම දැන් එන කනමයි එකතු වෙන්නේ මේ ඇතුලේ ගිහිලා කොහෙවත් මේ මොලේ ඇතුලේ වෙන දෙයක් නෙමෙයි. එහෙම ගන්න එපා. මේක මෙතනම සිද්ධ වෙන්නේ. දැන් සිත කියන්නේ දැන් අපි කමු දැන් දැන් දැන් මේක අපි අපි කියනවානේ ශබ්ද සිත, ගන්ධ සිත. එතකොට මේ දැන් අපි කියනවානේ ඇස කන දිව නාසය කය මන කියන මේ ආයතන ටික තියෙනවානේ. ద్వාරනේ. දොරටු හයක් තියෙනවානේ. නේද? අරමුණු වෙන. ඔව්. ගානකරේ රසේ අරණ්‍ය සෙන්සර්ස් වගේනේ වාහනවල තියෙන ස්පාක් වෙන්නේ. ඔව් ඔව් ඔව්. ඒකේ සෙන්සර්ස් තියෙනවා. දැන් එතකොට මේ වයින් තමයි අපිට මේ ශබ්ද දැන් කනට පේන්නේ නැහනේ. කනක් තිබ්බට ඇහක් නැත්තම් පේන්නේ නැහැ. කතා කරන භාෂාවෙන් කිව්වොත් බොහොම සරලව. එතකොට දැන් කනට වෙන්නේ ශබ්ද ඇහෙනක විතරයිනේ. ඒතර කර්ණ සංඛ්‍යාව පටලෙහෙල්ලෙනක විතරයි. එහෙමයි. දැන් මේ වගේ මේ එක එක එක එක සෙන්සර්ස් නේද තියෙන්නේ. ඒ කියන්නේ එක එක ඒ ద్వාරවල තියෙන මේ මේ මේ එන ඒවා ඔබ්සර්ව් කරන එකක් නේද අර ඒවා මේ ద్వාර වලින් දොරටු වලින් ඒ ඒ දේවල් මේ එනවා නේද හැඩතල එනකොට ශබ්දයි මේ ගන්ධයි ඔක්කොම එනවා ওই ටික එකතු වෙනවා එකට එනවා කියන්නේ එකටමයි එකටම මේක ස්පාක් වෙනවා ඒකයි සපටික්ක උපන්න වෙනවා කියන්නේ ඒකයි සක්කාය දෘෂ්ටිය කියන්නේ කාය කියන්නේ ගොඩ සක් කියන්නේ තියනවා කියලා ඒ ගත්ත කම්මයි එකතු වීමයි අර හැඩතල එනකොට අම්මා කියන શબ્දේ. එහෙමයි. දැන් ඒකම දැන් ඔබතුමී ඇමරිකාවට ගෙනිච්චොත් ඉපදිච්ච දවසේ දෙමාපියෝ ගාව තිබ්බොත් ඒ શબ્දේ වෙනයිනේ. මද කියන්නේ. මද කියනවා. ඔව් ඔබතුමී දේශනේ ඇහුවා උට කලින් නේද? ඔව් මම ඇහුවා. ඒක ශබ්ද වෙනස් වෙනවා චින් චින් ගන්නවා නේද? එතකොට ඒ ශබ්දෙක අර හැඩතල ගැට ගැහෙන එක. ඔව් තමයි සිත කියන්නේ. ඔක සබාධාම සංසිද්ධියක්. අපි කියනවනේ මේ බල්ලන්ට කෑම දෙනකොටත් ඔය වගේම බල්ලන්ට රූපමය වෙනවා, ශබ්ද වෙනකොට ඒක වෙනවා. කියනවනේ ගස් වලට සෙන්සර්ස් හයි කරලා ජපානයේ මේ පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට ඒ සෙන්සර්ස් වලට එහෙම ඒ ශබ්ද දානකොට වෙනස්කම දැනෙනවා. එහෙනම් ගස් වලටත් ආත්මයක් තියෙන්න ඕනේ. එහෙමයි. මේක ආත්මයක් කියලා අපි දාගත්තට එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ සබදාමක් කියන්නේ. එහෙමයි. එතකොට එතන දැන් දැන් ශබ්ද දැම්මම කෝල් එකක් දීලා අපි කියනවනේ එතනම අම්මගේ රූපෙම වෙනවා කියලා. එහෙමයි. දැන් ඔබතුමීට මේ හැම શબ્දයකටම රූප තියෙනවනේ අපි මේ කටින් කියන. එහෙමයි. ඔව්. ඔබතුමීට ওই පැත්තේ රූපයක්ම වෙනවා. ඒ අනුව තමයි ඔබතුමී චීසිත කියන්නේ. සිත කියන්නේ ඕකටයි. ඔව්. ඔය ඒක සබදාමක් තියෙන. ආත්ම කතාවක් නැහැ. දැන් මේ ගහේ අතුසෙල වෙන එක සබදාමක් නෙමෙයිද? සබදාමක්. ඔබතුමියගේ අතපය කකුල් එහෙම දැන් වැඩනවා නම් ඒව සබදාමක් නෙමෙයිද? ඔබතුමිය හුස්ම ගන්න හිතලාද? ගහ හුස්ම ගන්න හිතලාද? ඇයි මේ ගහ ප්‍රභා සංශ්ලේෂණය කරනවා නේද? නැත්තම් කොහොමද කොළ හැදෙන්නේ? ඔබතුමිය හුස්ම ගත්තේ නැත්තම් කොහොමද ඔය අතපය හැමෝම පිම්බිලා එන්නේ? ඕ හිතලා දෝවා කරන්නේ. ඔබතුමිය කැම දිරවන්න හිතලාද? මේ ගහේ පෘථිවි සාරි උරා ගන්න හිතලාද? අපේ අපි මොනවද එතකොට අපි අපි මොනවද හිතලා කරන්නේ එතකොට? අපි කරන දෙයක් නැහැ. අපි අර શબ્දට මේ શબ્ද අර අර හැඩතල වලට මේ හැඩතල ඔක්කොම සබහා දානවා. එහෙමයි. මේ ආත්මයක් වෙයි තියෙන. ආත්මයක් වෙයි තියෙන එතකොට. නේද? මේක දෘෂ්ටියක්. ඒකයි සක්කාය දෘෂ්ටි කියන්නේ. අපිට මේක මේක අපි අවබෝධයෙන් අපි මේක සත්‍ය දැක්කේ නැත්තම් අපිට පේන්නේ නැහැ. මේක ලොකු කතාවක්නේ දැන් බලන්න අපි කියනවා මේ පොත කියලා. අර පොත දකින්න සිත කියලා අපි උපමාව උපමාවක් කියනවනේ. නේද? එහෙමයි. අපි කියනවා මේ පොත කියලා. බාහිර තියනවාද පොත්? එකක් ඇත්තටම නෑනේ ඒක අපි හදාගත්ත නමක් කියන්නේ ඉදා ඉදා ඉඳලා පොත කිව්වා ඒක කලවලට නම් දෙනවා අපි කියනවානේ අර මැටි එකම මැටි එක ඇඩතලයකට අනලා තේලා මල් පෝච්චියක් කියනවා ඇතිලියක් කියනවා ඊට පස්සේ මුට්ටියක් කියනවා කලයක් කියනවා පිගානක් කියනවා කෝප්පයක් කියනවා අලියෙක් ආවොත් උට මැටි විතරයි සේරම පාගෙන යනවා. අලියට දෙන්නේ මැටි විතරයි. අපි කියන එක එක ඒවා හැඩතල වලට ඊට පස්සේ බලනකොට වටිනාකමක් තියෙනවා. නේද? අපි කියන 5000ක් වල වටන ගලව පොඩි ළමෙක්ට ඕක හවුනොත් රොකට් එකක් හදලා උඩ යවයි. කොහෙද වටිනාකම තියෙන්නේ? අපි දාගත්ත අර අර දාගත්ත අර අර සංඥා ටික තියෙන්නේ. අපිම හදාගෙන අපිම කියනවා. අපි හිත ඇතුලේ ලෝකේ ජීවත් වෙනවා කිව්වේ ඒකයි. ඒක අපි ටීවී එක දිහා බලාගෙන අඬන්නේ. ටීවී එක දිහා බලාගෙන අඬන්නේ මුකුත් වෙලා නෙමෙයි. අපි අර හදාගත්ත අර අර අර දාගත්ත දත්ත තියෙනවා. අර සංඥා ගොඩ තියෙනවා. ওই සංඥා ගොඩම තමයි ඔය. ඒ සංඥා ගොඩේම ওই සංඥා ටික මේ සංඥා ටික මාරු වුණාම කඳුළු වෙනවා. අර සංඥා ටිකයි මේ සංඥා ටිකයි එකතු වුණාම අර hina යනවා. hina යනවා. බලනකොට සංඥා ටිකක් නිතිබිලා තියෙන්නේ. සංඥා කියන්නේ මේ හිතට බෑනේ එළියට එන්න. බලන්නකො හිතට 1000ක් එනවා ශරීරයට. දැවිල්ලක් එනවා වතුර හිඳුනහම ඇඟ ඇතුලේ. එතකොට මොකද වෙන්නේ? දැවිල්ලට අපි කියනවා තිබහයි කියලා. ඒකට දාපු සංඥාව තමයි ඒ කාලේ පොඩි කාලේ දීපු සංඥාව තිබහයි කියන්නේ. ඒ සංඥාවම දෙනවා තිබහයි කියලා. ඊට පස්සේ අපි දානවා කටට වතුර. දැන් මම යනවා බඩට. දැන් හිතට පුළුවන් වතුර බොන්න. හිතට පුළුවන් වතුර බොන්න. කටට දැම්ම බඩට ගියා පස්ස පැත්තෙන් එළියට ගියාට හිතට ගියාද? එකට යන්නේ නෑ වතුර බොන්නේ හිත හිත කරන්නේ හතුරන එක විතරයි ඊට පස්සේ වතුර ගියා කළුණා හිත ඊට පස්සේ හිතනවා දැන් ෂෝයි කියලා බලනකොට හිත වතුර ලැබුණා කියන හිත අතුරු කරන්න සංඥාව හිතට බෑ එළියට එන්න අපි අපි කියන බඩකිනී කියලා අර අර විදිහම තමයි ඇතුලේ ආමාශ කියන ගොට්ට ඇතුලේ හිස් වෙනකොට එතන තියෙන ඇසිඩ් එක පිච්චෙනවා ඊට පස්සේ දැවිල්ලක් එනවා බඩගිනි දැන් කනවා බඩගිනි කියන්නේ හිත වුණාට හිත බත් කාලා තියෙනවද? ඔව්. හිත කවදාවත් බත් කාලත් නැහැ. හිත කවදාවත් වතුර බීලත් නැහැ. අපි කියන ඇවිදිනවයි කියලා. හිත කියන්නේ ඇවිදිනවා කියලා හිත කවදාවත් ඇවිදලත් නැහැ. ඒ වුණාට සැප විඳින්නේ හිත. දුක් විඳින්නේ හිත. හොඳයි කියන්නේ හිත. නරකයි කියන්නේ හිත. හිතරේ වල කවදාවත් එළියට ඇවිල්ලත් නැහැ. එහෙමයි. මොකද්ද මේ මායාව? එහෙමයි. දැන් මේ අත අත අතද හිත කියන්නේ නැහනේ. අකුලද හිත කියන්නේ නැහනේ. හිත මොකද්ද එතකොට? දැන් හිත හුස්ම වැටෙන්නේ නැති වුනහම හිතට නෑ කියලානේ අපි වල්ලා දාන්නේ අපි. නේද? එහෙමයි. කයෙන් පළක් නෑ නේද? කයෙන් පළක් නැහැ එහෙමයි. කය හිත නෑ කියලා වල්ලා දාන එක අපරාධයක් කියලා හිතනවා. කොහොමවත් හිතන්නේ නැහැ. දැන් බලනකොට මැරලා තියෙන හිතනේ. කය නෙමෙයිනේ. එහෙම නේද? එහෙමයි. මේ හැම මොහොතේම මේ හිත වෙන එක එක ඇති වෙනව නැති වෙනව. හොඳට බලන්න ස්පාක් කියන්නේ ෂෝට් එකක්. කරන්ට් එක වැදුනහම ස්පාක් වෙන්නේ. වර්ධක සරව ස්පාක් වෙන්නේ. එහෙමයි. ඒ වගේ ස්පාක් එකක් විතරයි මේ ප්‍රසාදවල සිද්ධ වෙන්නේ. ඒකනේ ප්‍රසාද රූප කියන්නේ ස්පාක් වෙනවා. ප්‍රසාද වෙනවා. අවුවට කණ්ණාඩිය ඇල්ලුවාම දිලිසෙනවා. ස්පාක් වෙනවා. ප්‍රසාදයක්. මේ සිත කියන්නේ ස්පාක් එකක්. දැන් මේ පැත්ත බලනකොට බිත්තිය කියනවා. මොකද එතන හැඩතලයක් තියෙනවා කලින් තිබ්බ සද්දෙත් වෙනවා බිත්තිය කියලා. මේ පැත්ත බලනකොට මේසෙ පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. මේ පැත්ත බලනකොට පුටුව පේනවා. මේ පැත්ත බලනකොට පොළොව පේනවා. එතන එතන හිත වෙනස් නේද? පොත දැකපු තැන වර්ණය නිල් පාටයි. හැඩතල. බිත්තිය දැකපු තැන වර්ණය හැඩතල සුදු පාටයි. මේ එක එක තැන් වල තියෙන හැඩතල වලට සද්ද ටික ඇවිල්ලා තියෙන එච්චරයි. අතට අල්ලලා බලන්න ළඟ තියෙන දෙයක් මොකක් හරි දැන් අල්ලන්න බා. මොකද අත තිබ්බේ? මොකේද අත දැන් තිබ්බේ? දැන් තිබ්බේ මේ මගේ ඇඳ රෙද්ද උඩ. හ්ම්. දැන් එතකොට දැන් ඔතන ඇඳ හරි එහෙම තියෙනවා දැන් ඇස් දෙක පියාගෙන බලන්න ඔතන දැන් අත කියනවාද කියලා ඔය මොකක් හරි නම අතර නමක් එනවද? නෑ. මේසයක් උඩ අපි අත තිබ්බා. එතකොට අතර දැනුන තදගතියක් විතරයි. තදගතිය කිව්වේ නෑ මේසයක් කියලා. අපි හිතින් හදාගෙන ඉන්න රූපයක්. දැන් අතට දැන් අතට මේසයක් තිබුණෙත් නෑ. දැන් අපි ඉඹලා බැලුවොත් නහසට මේසයක් එන්නෙත් නෑ. රස බැලුවොත් රසට දිවට මේසයක් එන්නෙත් නෑ. ඒ වගේම අපි ශබ්ද කළ බැලුවොත්, තට්ටු කළ බැලුවොත් එතරම් මේසයක් කියන එකක් නෑ. ඒ වගේම අපිට පේන වර්ණයක තියෙන පාටක් විතරයි. කහ පාට හරි නිල් පාට හරි ඒකත් මේසයක් නෑ. මේස කියන එක අපි අර මුලින් දාගත්ත ශබ්දයක් විතරයි. අර හැඩතල වලට දාගන්න શબ્දයක් විතරයි. අපි හිතන් ඉන්නවා මේ මේ මේසයක් කියලා. හිතන් ඉන්න එක මිසක් අපේ ඇස් දෙකට හම්බ වෙලත් නැහැ, අපේ අතට හම්බ වෙලත් නැහැ, කනට අපේ කිසිම ආයතනයකට මේසයක් හම්බ වෙලා නැහැ. අර සිතුවිල්ල අපි ජීවත් වෙනවා කියන එක. සිත සිත එළියට එන්න බැරි. සංඥාව සංඥාව. සංඥාව අර පාරේ සංඥා කනුතේ. කොළ පාට තිබ්බොත් යනවනේ. යනවා. ගන්න හින්දා. අතු පාට තිබ්බොත් නවතිනවනේ. ඔය සංඥා ටික දන්නේ නැතුව අඟහරු ලෝකෙන් කවුරු හරි ආවිලා පාරේ ගියොත් මොකද වෙන්නේ? මොනවා හරි දන්නේ සංඥා ටික දන්නේ නැතුනොත් නේ. ඔව් ඔව්. ඔන්න ඔය වගේ තමයි මේ සංඥාවල තියෙන හැඩතලයි શબ્දයි. හැඩතල තිබුණ නැත්තම් શબ્දෙන් පළක් නැහැ. දා ඔබතුමිය හිතන්න. දා ඔය තියෙන શબ્ද වලට අපිට අපිට තියෙනවනේ නම් තියෙනවනේ. නේද? නේද? දා අපි අපි ගියා කියලා චීනෙට දැන් පාරේ මේ මිනිස්සු කතා කරන අපිට ඇහෙන තේරෙනවද? ඔව් තේරෙන්නේ නැහැ. දැන් ශබ්ද වලින් පළක් තියනවාද ඒ ශබ්ද වලින් අපිට? අපේ ළමයි ටීනෙට ගිහිල්ලා භාෂාව ඉගෙන ගන්න මාස 3ක් ඇයි මේ? ශබ්ද ටිකට රූප නැහැ. රූප හදා ගන්න ඕනේ. රූප හදා ගන්න ඕනේ. හදා ගන්නම් කියනවා වද ගැට ගහ ගන්නවා. ඔව්. එතකොට බලනකොට දැන් මෙතන ශබ්ද ඕන තරම් ඔබතුමේ දැන් එළියේ තියෙන ඔක්කොටම නම් තියෙනවනේ. එළියේ තියෙන ශබ්ද වලට නම් තියෙනවනේ. නමක් නැති එකක් තියෙනවද කියලා බලන්න එළියේ. නෑනේ. නැති එකක් නෑ. ඔක්කොටම නම් තියෙනවනේ. එහෙමයි. ඒ ඔක්කොටම ඒ කියන්නේ ඔබතුමියට ඔය ඔක්කොටම නම් තියෙනවා කියන શબ્ද තියෙනවනේ දාලා. එහෙමයි. එතකොට ඔය හැඩතල ඔක්කොටම શબ્ද තියෙනවනේ දාලා. ඔය ඇත්තද? දැන් පොත කියලා දෙයක් බාහිර නෑ කිව්වනේ. කෝපේ කියලා දෙයක් නෑනේ. පිඟාන කියලා දෙයක් නෑනේ. මතක ඇතිලිය මුට්ටිය කියලා දෙයක් නෑනේ. ඔක්කොම මැටිනේ. ඔක්කොම වැටිනේ මහ භූතනේ පඨවි ආපෝ තේජෝ වායු ඝන ද්‍රව වායුනේ එහෙමයි දැන් ඔය පොත ගිනි ගත්තොත් වායුවක් වෙනවනේ එසා දැන් දැන් ඔය දැන් ඔය දැන් ඔය අයිස් කැටේ රත් කරොත් වතුර වෙනවා තව ටිකක් රත් කරොත් වායුවක් වෙලා නැති වෙනවා ඝන ද්‍රව වායු ඔක්කොම අන්තිමට මොකද උනේ වායුවක් වෙලා නැතුණා මුකුත් නැහනේ අකුත් නැහැ දැන් පෘථුවියම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා කියනවනේ නේද පෘථිවි විනාශ වෙන්නේ එහෙමයි කියලා නේ රස්නිය වැඩි වෙලා පෘථිවිය දූවිලි බවට පත් වෙනවා කියලා කියනවා දූවිලි නෙමෙයි සම්පූර්ණයෙන්ම අර අයිස් කැටේ වගේ රත් වෙලා වාෂ්ප වෙලා නැතුණා වගේ අබ්දවකාශය විතරයි ඉතුරු වෙන්නේ තනක්වත් නැති වෙනවා තිබුණු. දැන් ඒතකොට කොහෙ තියෙනේවා? දැන් කොහෙ මේසු පුටුවා දැන් ඕවා කෝ දරුවෝ ගෙවල් දොරවල් කෝ අර අහල වහල හිටපු අය අම්මලා තාත්තලා කවුරුත් කෝ? තියනද ඕවා? නැහැ. න පඨවින ආපෝන තේජෝන වායෝන ආකාසයන විඥානං අතන කිඤ්ඤායතන නාය නසන්න නසඤ්ඤායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යෝ න ආගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උපපතින් න අපටිත්තන න අපවත්තන අනාරම්මන බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මෙහෙම කිසිම දෙයක් නැහැ කිය. ඉපදී ඕක කිසිම දෙයක් නැහැ. න චුතින් න උපපතින් අපටිත්තන අපවත්තන අනාරම්මන ඒ වගේම කියන න චන්දිම සූර්යෝ හඳිරු කියලා දෙයක්වත් නැහැ කියනවා. ඇයි ඒවා සේරම අපේ හිතේ තියෙන શબ્ද ටිකක්. අපි හිතින් හිතාගෙන ඉන්න ඇමරිකාවක් තියෙනවා මේ යුරෝපයක් තියෙනවා අපි හිතාගෙන දිව්‍ය ලෝකයක් තියෙනවා නිර්යස් තියෙනවා ඔක්කොම තියෙනවා කියලා. කොයිත් තියෙන්නේ. හිතේ. දැන් ඔබ ඔබතුමිය යනවා රුවන්වැලි මහසෑයට. ගිහිල්ලා රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා නේද? මල් තියලා දන ගහලා වඳිනවා නේ. ඒ වඳිනකොට ඔබතුමිය ඇස් දෙක අරලා බලනවා නේ. නේද? ඊට පස්සේ ඇස් දෙක වහගෙන වඳිනවා නේ. දැන් ඔබතුමේ හිත ඇතුලේ රුවන්වැලි මහසෑය ඇතුලේ බැස්සද? ඔබතුමේ හිතන දෙයක් නේද තියෙන්නේ? ආ මේ රුවන්වැලි මහසෑය කියලා හිතාගෙන නේද වඳින්නේ? හිතාගෙන වඳිනවා. දැන් ඔබතුමේ ওই ඉන්න තැනම ඇස් දෙක පියාගෙන රුවන්වැලි මහසෑය කියලා හිතන්නේ. ඒත් එතන හිතුවෙත් ඕකම නේද? ඔව්. දැන් මෙතන හිතන්නේත් ඒකම නේද? දැන් රුවන්වැලි මහසෑය කොහෙද තියෙන්නේ? එළියේද? ඇහියේද හිතේ යන්නවද ඔහු ගියයි කියලා වැඩක් තියෙද මොකද්ද මේ ලෝකේ කොහෙද තියෙන්නේ කොහෙද ලෝකේ තියෙන්නේ නතේ කාමාන චිත්තායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ස කාම අපි සිත ඇතුලේ චිත්තේන නියති ලෝකේ ජීවත් වෙනවා අපි ලස්සනයි කියන්නේ කැතයි කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. ලස්සන කැත තියෙන අපේ හිතේමයි. අපිට පුරුදු දේ අපිට ලස්සන අපිට නුපුරුදු දේ අපිට කැතයි. අපි නිතර නිතර උරුපුරු සංඥා අපි අපි අපි ඒ අනුවයි ඒ පරිසරය අනුවයි කෙනා කෙනා ඉන්න තැන අනුවයි ඒවා වෙනස් වෙයි. ඒ ඔක්කොම සංඥා ගොඩක් විතරයි බලනකොට. දැන් මෙතන මේ ලෝකයක් ඔය තියෙන්නේ. දැන් ඔබතුමීට එළියෙන් ලෝකයක් හම්බ වෙනවද? බාහිර පොතක් කියලා දෙයක් නැත්තම් හිතෙත් පොත් කියලා දෙයක් නැහැනේ කොහොමවත් භෞතික දේවල් හිතේ නැහැනේ. නේද? දැන් බාහිරත් එහෙම ලෝකයක් නැත්තම් හිතෙත් එහෙම ලෝකයක් නැත්තම් මොකද්ද මේකේ තේරුම? ශුන්‍යතාවය නෙමෙයිද තියෙන්නේ? පොත කියන නිමිති මේ මේසේ ඇඳ පුටුව පොත ඔක්කොම නිමිතිනේ. දරුවා කියන්නේ නිමිත්තක්නේ. දැන් ඒ නිමිති නැති වෙනව නේද? බාහිර. දැන් බාහිර ලෝකයක් නැහැනේ හිතේනේ ලෝකෙ තියෙන්නේ. දරුවා ඉන්නේ හිතේනේ. ඔව් ඔව්. බාහිර ඉන්නවා කියලා හිතන එකන්නේ තියෙන්නේ. එහෙමයි අවසර. දැන් එතකොට බාහිරත් එහෙම දෙයක් නැත්තම් හිතේ නම් මේවා ඔක්කොම තියෙන්නේ. හිතෙත් එහෙම දෙයක් නැත්තම් ශුන්‍යයි නේද? එහෙමයි අවසර. එතකොට බලන්න අනිමිත්තයිනේ. නිමිතිත් නැහැනේ. ඔක්කොම බොරුනේ නිමිති. අපි දාගත්ත શબ્ද ටිකක් නම් ටිකක් කියන්නේ. හැඩතල වල දීපු શબ્දනේ. එතකොට නිමිතිත් නෑ අනිමිත්තයි. ශුන්්‍යතයි. දැන් කොහෙද ප්‍රණීතයි ආත්මීය දෙයක් තියෙවහක් තියනවද? දැන් බාහිර පොත නෑ වගේම ඔබතුමිය කණ්ණාඩියෙන් කියලා ඔබතුමියගේ රූපේ දකින්නවනේ. එහෙමනේ. කණ්ණාඩියනේ රූපේ දකින්නේ. එහෙමයි සර්. දැන් පොත බාහිරෙන්නේ දැක්කේ. රූපෙත් දකින්නේ බාහිර කණ්ණාඩියෙන්නේ. පොත නැත්තම් මේ රූපෙත් නෑනේ. දැන් ඔබතුමිය කවුද? ওই රූපේද? ඔබතුමිය ওই රූපේද? හ්ම්? පොත නැත්තම් රූපේ ඔබතුමිය හිතන්නේ රූපෙත් ඒ වගේම නෑ නේද? පොත කියලා දෙයක් නැත්තම් මේ රූපෙත් පේන දේ නෑ නේද? සිත සිතක ඇතුලේ එහෙම දේවල් නෑ නේද? නෑ නේද? කෙනෙක් සත්‍ය කුජලෙක් කොහෙද ඉන්නේ? කොහෙවත් නෑ නේද? කොහෙවත් නෑ නේද? ඔබතුමීට ඇහෙනවද? එතකොට බාහිර පොත නැත්තම් ඔබතුමේගේ රූපෙත් බාහිර කණ්ණාඩියෙන් දකින්නේ. ඒකත් නැති වෙනවනේ. නේතම් මම නේසෝමස්සි නොමේසවත්තා. පොත නැති වෙන තැන මගේ කියන පොතක් නැහැ. පොත දකින්න එක පොතමයි මම කියන්නේ. පොත නැත්තම් මමත් නැහැ. හොඳට බලන්න මේ සිත කියන්නේ මේ මේක විතරයි ස්පාක් වෙනවා විතරයි. පොත නම් ඒකමයි සිත. පොත නැත්තම් සිතත් නැහැ. මගේ කියනකෝ මගේ කියලා දෙයක් තියනද? ඒ නෑ. එහෙනම් මම කියලා කෙනෙක් කියනද? ඒත් නෑ. ඒ පැත්තේ දෙයක් නැති වෙනකොට ඒකේ ප්‍රතිබිම්බය මේ පැත්තේ තියෙන. මේ පැත්තේ දේ නැතිනකොට මේ පැත්තත් නැති වෙනවා. අයි සිත කියන්නේ ඒකනේ. මේ හැම සිතක්ම එතකොට මෙහෙමයි. ආත්මය කියලා කිව්වේ මොකද්ද? ඒකත් දෘෂ්ටියක්. එහෙම දෙයක්වත් නැහැ. දැන් ආත්මය කියන එක ඇවිල්ලා දැන් මේ පොත තියනවා කියලා හිතනවා. දැන් හෙටත් ආවම අපි හිතනවා අර පොතම තාම තියෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. දැන් ඔබතුමිය බලන්නේ එක දිගට පවතින හිතක් නැහැ. හොඳට බලන්න. අවුරුදු 5 දී අපි ඔබතුමිය හිතුවේ බෝනික් එක ගැන. ඊට පස්සේ අවුරුදු 10 දී හිතුවේ පහේ ශිෂ්‍යත්ව ගැන. අවුරුදු 15 දී හිතුවේ ඕලෙවල් ලේලවල් ගැන. අවුරුදු 20 වෙනකොට හිතන්නේ ගෑල් ළමයි පිරිමි ළමයි ගැන. ඊට පස්සේ අවුරුදු ওই 30 වෙනකොට හිතන්නේ දරුවෝ ගැන. එතකොට අවුරුදු ওই 50 විතර වෙනකොට හිතන්නේ 60 වෙනකොට හිතන්නේ මුණුබුරෝ ගැන. ඊට පස්සේ 60 70 වෙනකොට හිතන්නේ දිව්‍ය ලෝකයක් ගැන. එතකොට එතන එතන හිත නැති වෙලානේ. දැන් බෝනිකා ගැන එහෙනම් තාමත් හිතන්න ප්‍රේත තියෙනවා. මේ සිත හැක එතන එතන ඇති වෙනව නැති වෙනව අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති පෙර නොතිවීම හට ගන්නවා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා පවතින හිතක් නැහැ ඒකයි එක්ෂණික සිත දකිනවා කියන්නේ මේ ෂනේ මේ සිත මේ හට ගන්න සිත මේ ෂනේ එච්චරයි ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ ඒකයි මරණෝත්සවේ වඩනකොට ඉහළට ගත්තොත් පහළට හෙලන්න කලින් ඒ නැති වෙන සිත දකින්න කියන්නේ අපි ජීවත් වෙන ෂණය ෂණයක්වත් නැහැ බලන්න අතීතය ගැන හිතුවත් මේ මොහොතේ නේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ. නේද? දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. හරිනේ? අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. හැබැයි මේ මොහොතේ අපි හිතන දේ ඒතකොට පොත කියලා එහෙම දෙයක් නැහැනේ. ඔව්. ඒ තුන් කාලෙම බොරුවක් වෙනවානේ අකාලිකයි. ඉතින් ආත්මයක් කියන එකක් දැන් තියෙන දෙයක් නැත්නම් ආත්මයකුත් නැහැනේ. එහෙමයි. ඒකයි මේ රූපෙත් ආත්මයද නැහැනේ. රූපං අත්තතෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූප වත්තං වා අත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනුප්පස්සති අපි රූපේම ආත්මය කියලා හිතනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා හිතනවා රූපයක් තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා <laughs> ඒ ඔක්කොම බොරුවක් වෙනවා දැන් අන්තිමව තමන් කියලා කෙනෙකුත් නැහැ ලෝකෙකුත් නැහැ සේරම මහා මිත්‍යාවක් වෙනවා එහෙම නේද? බලනකොට මේ මොහොත මේ මොහොත මේ මොහොතයි අත්‍තරම ඉතුරුලා තියෙන මොහොතක් නැහැ. කාලය කියන්නේත් බොරුවක් වෙනවා. කාලය කියලා දෙයක්වත් නැහැ. මේ මොහොතට අවදිය කියන තැන මේ ඔබ අපි ඔබට ඔබ කියවනේ මේ සිතුවිලි මේකම කේන්ති ගියා ඊට පස්සේ හිතුණා කියලා ඒක මේ එහෙම එහෙම හිත එහෙම කතා කරන්නේ නැතු හිටියනම් හොඳයි එහෙම හිතුණා කියලා අන්නේ අවදිය තමයි සිහිය කියන්නේ. මොහොතවත් නැති තැන ඔබ අවදි වෙනවා හීනෙන් නැකිට්ටා වගේ සත්‍යෙට. ඒ සත්‍ය තුල ඒ අවදිය තුල කිසිවක්ම නැහැ. සිතුවිලි නැහැ. සිතුවිලි ඔක්කොම බොරුවක් වෙනවා. කාලයක් නැහැ. ඔක්කොම බොරු වෙනවා. නමුත් ඔබතුමිය අවදි වෙනවා මේ අවදියක් එනවා ඔබතුමියට. ඒ අවදිය තමයි ඇත්තටම කුමක්ද? කුමක්ද ඒ අවදිය? ඒ අවදිය තමයි සිතුවිලි වලින් මිදෙන ස්වභාවය තුල අවදිය තමයි ඒ සම්මා දිට්ඨිය. එයයි මේ ලෝකේ පරම සත්‍ය. එයයි සම්මා දිට්ඨිය. එයයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙතනයි ආරම්භයේ ආර්ය භූමිය. ආර්යයන් කියන්නේ සත්ව පුජ්‍යලයේ දෘෂ්ටි නැති අය. සිතුවිලි වලින් මිදුණු අය. නාම රූප ගැට ගහගෙන විඥාන මායාව ඇතුලේ ඉන්නේ සිතුවිලි හදාගෙන ඉන්නේ අවිද්‍යා භූමියේ. ලෝකයක් ඇත්ත කරගෙන ඉන්න තැන. මෙතන ලෝකයක් ඇත්ත නැහැ ඇත්ත වෙලා නැහැ. ලෝකයක් ලෝකෙන් මිදෙන තැන විනය්‍ය ලෝකේ. එහෙමයි. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති කිව්වේ ඒකයි. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං වේදනාය වේදනානුපස්සී විහෙරති. මේ විනය්‍ය ලෝකේ කියන්නේ ලෝකේ සත්‍යයක් නොවන බවයි. එතනයි දුකෙන් මිදෙන තැන. සිතුවිලි තියනකන් ලෝකේ ඇත්ත වෙලා තියෙනවා. ලෝකේ ඇත්ත කරගත්ත තැනයි සිතුවිලි තියෙන්නේ. ඒ සියල්ලම මායාවයි. ඒ අවිද්‍යාවයි. එතනයි දුක තියෙන්නේ. එතනයි දුක තියෙන්නේ. එහෙනම් දුකෙන් මිදෙන්නේ සිතුවිලි වලින් මිදුණු තැනයි. ඒ සත්‍යයට අවදි වුණු තැනයි දුකෙන් මිදෙන්නේ. අර සිතුවිලි වල ඉන්නකන් අපි සැප විඳිනවා දුක් විඳිනවා. හැබැයි ඒ ඒ දුකෙන් මිදෙන්නේ ඒ මායාව සත්‍ය අවබෝධ වුණු දාටයි සම්මා දිට්ඨියට පැමිණි දාටයි අන්නේයයි සෝතාපන්න මාර්ගයට එන්නේ. අන්නේයයි සෝතේට පැමිණෙන්නේ. පටිසෝතේට පැමිණෙන්නේ. එයයි සෝතාපන්න වෙනවා කියන්නේ. අන්න එයයි නැවත සසර දුගතියට වැටෙන්නේ නැත්තේ. එයයි සසර දුකින් මිදෙන්නේ. ලෝකයක් ඇති බව දකින තරයි උපතක් තියෙන්නේ. ලෝකයක් ලෝකේ සත්‍ය නොවන බව දකින තැනයි සම්මා දිට්ඨියට එන තැනයි ඒ සම්මා දිට්ඨියට එන තැන තමයි දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ. අන්න සත්‍ය දර්ශනයටපත් වෙනවා. අන්න දිට්ඨියටපත් වෙනවා. දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුයිනේය ගේදන් නැහි ජාතු ගබ්බතේයම් පුණ්ඩේ. නැවත උප්පත්තියක් නැහැ. මේ අවබෝධය තුළ ලෝකයක් නැති බව දකින කෙනෙක් කොහෙද ලෝකෙක උපදින්නේ? කොහෙ මොන ලෝකෙද උපදින්නේ? කොහෙද ලෝකයක් තියෙන්නේ? ඔය ඔක්කොම තියෙන හිතේ නෙමෙයිද? බලන්න බල්ලා ඉන්නේ ඔබේ ළඟන. පූසා ඉන්නේ ඔබේ ළඟන. තිරියන් ලෝකේ තියෙන්නේ කොහෙද? ඔබේ හිතේ නෙමෙයිද? දැන් මනුස්ස ලෝකේ තියෙන්නේ කොහෙද? ඔබේ හිතේ නෙමෙයිද? දිවි ලෝකේ තියෙන්නේ කොහෙද? ඔබේ හිතේ නෙමෙයිද? ඔය ඔක්කොම 31 ලෝක ධාතුවම තියෙන ඔබේ සිතේ. සිතෙන් පිට ලෝකයක් හමු වෙන්නේ නැහැ. ඒකයි රෝහිතත් බාහිර ලෝක හොයන්න එපා කිව්වේ. මේක සංඛාර ලෝකයක්. සංඛාර කියන්නේ සිතුවිලි. වචන. අපි කතා කරන හැම වචනයක්ම සංඛාරයක්. ඒ සංඛාර ලෝකේ නැසේ කාමාන චිත්තය ලෝකේ කිව්වේ ඒකයි. සංකප්ප ලෝකේ සංකප්ප ලෝකේ නැහැ. අපි ඉන්නේ චිත්තේ සිත ඇතුලේ ලෝකෙක හදාගෙන. ඒකයි සබ්බ සංඛාර සමතයක් පෙන්වන්නේ. සියල්ලෙන් මිදෙන තැන. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ කිව්වේ ඒකයි. අනිච්චාවත සංඛාරා සියලු සිතුවිලි අනිත්‍යයි. ඒක දකින්න කෙනා යථා යථා පඤ්ඤාය පස්සති. අනිච්චාවත සංඛාර උපාදවය ධම්මිනෝ අන්න ඇති වෙනවා. ඒ සිත ඇති වෙලා නැති වෙනවා. උපාදවය ධම්මිනෝ ධර්මතාවය. ධර්මතාවය තුළ දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. මේස කියලා දෙයක් නැහැ. ධර්මතාවය තුළ ඇති වෙන නැති වෙන ධර්මතාවය තුළ දෙයක් නැහැ. දෙයක් තියෙනවා නම් අන්තයක් තියෙනවා නම් එතන සිතුවිල්ලක් තියෙනවා. නාමයක් තියෙනවා රූපයක් තියෙනවා අන්තයක් තියෙනවා. ඇත්ත නැත කියන අන්ත තියෙන තියෙන තැන ලෝකයක් තියෙනවා. අන්තවලින් මිදුණු තැන මධ්‍යම ප්‍රතිපදාව හමු වෙනවා. යොබන්තේ විදිස්ථාන මජ්ජේ මන්තා නලිප්පති තම් ගෘහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා යෝබාන්ත දෙකෙන් මිදෙනවා ඇත නැත කියන අන්තවලින් යෝබාන්තේ විදිස්සාන අන්න මැදක් හම් වෙන්නේ මජ්ජේ මන්තා නලිප්පති. සම්බ්‍රුවි මහා පුරුෂෝ අන්න එයා තමයි සත්‍ය අවබෝධ කරගන්න මහා පුරුෂයා. සේද සිම්බනි මජ්ජේගා කොහෙවත් ගැට ගැහෙන්නේ නැහැ මැදක. අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා ප්‍රජා තාන්තා කුච්චම ගෝතෝමි කෝයිමා විජටේ ජටා. මේ මහා ප්‍රජා මේ ප්‍රජාව ඇතුළතත් ගැටයක් පිටතත් ගැටයක් ගැටෙන් ගැටේට වැදලා අවුලෙන් අවුලටපත් වෙලා දුකින් දුකට වැටලා ඉන්නවා. කවුද ස්වාමීනි මේ ගැටේ ලියන්නේ? සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු කොයිම විජිතේ ජඨා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ කියන්නේ මෙතන පංචශීලට සීල නෙමෙයි මහා මායා දේවියක් සීල් රැක්කා ඒ පංචශීල ආට සීල් ඒවා නෙමෙයි මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා ඒ සිත බාහිරට ගැට නැතිව බාහිර සත්‍යයක් නොවන බව දකිනයි එන එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන සීලයයි ආර්ය කාන්ත සීලේ ආර්ය භූමිය සිටිවිලි වලින් මිදෙන්නේ එවිටයි ආර්යකාන්ත සීලය තුලයි. එයයි ශ්‍රමණ. එයයි භික්ෂු. භික්ෂු සූත්‍රයේ පෙන්නන සම සූත්‍රයේ පෙන්නන සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනා. එයයි උපාදාන ස්කන්ධයේ උදේවය දකින්න කියයි. උපාදානයේ මිදෙන සීලයයි ආර්යකාන්ත සීලය කියන්නේ. රටේනවා දැන්. සීලේ පටිච්චය නරෝ කියන්නේ භික්ෂුව ආන්නේ සත්‍ය දැකලා මිදෙන භික්ෂුව සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවය සිතත් ප්‍රඥාවත් වැඩෙන්නේ අන්න ඒකයි. අනේ භික්ෂුවයි සියලු ගැටවලින් මිදෙන්නේ. ආතාපි නිපෝ භික්ඛු කොයිමං විජඨේ ජටා අන්න ජටා ලියන්නේ. මේ ඔබතුමිය දැන් ඒ පරිවිඩේ සත්‍ය ඒ කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩේ සත්‍ය අවබෝධ කරනවා. ඔබතුමිය දැන් සත්‍ය ඥානෙ එහෙම නැත්නම් සුතමේ ඥානෙ සත්‍ය දැනගන්න ආසාව. ඔබතුමියට දැන් තියෙන ප්‍රතිපදාවක්. සිතට එන අරමුණ සත්‍යක් වෙන්න බෑ. ඔබතුමිය දකින්න ඕනේ මේ එන හැම අරමුණක්ම. දැන් මේ මොහොතේ සද්දයක් එනවා. ලේනෙක් කෑ ගහනවා. ලේනෙක් කියලා කෙනෙක් නැහැ. මෙන්න මේ මිදීම තුළ ඔබතුමිය අර සිතිවිලි වල මිදුණු ස්වභාවයට ඔබතුමියට දැනෙන ස්වභාවයක් අවදි වෙනවා. ඒ තමයි ඥානෙ. ඥානෙ තුළ සිතිවිලි නැහැ. ඔබතුමියට දැනෙනවා. හරියට ලුණු රහ වගේ. ලුණු කියන්නේ දැනීමක්. සිතිවිල්ලක් නෙමෙයි. ඒ දැනීම සිතිවිල්ලකට ගන්න බෑ. ඔබතුමියට මෙන්න මේ වගේ අවදියක් දැනෙන්න ගන්නවා. ඒ අවදිය තුළ සිතිවිලි නැහැ. විඥාන මායාවේ මිදුණු තැනයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබක් එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත දීගන්ත රස්සං වා අනාතුලං සුභා සුභා දිග කොට හීනි මහත ඒ සුභ අසුභ ඒ ඒ හැම අන්තයක්ම තියෙන්නේ ලෝකයක් තියෙන තැන විඥානේ අනිදස්සන වෙන තැන ලෝකයෙන් මිදෙන තැන ඔය කියන එකක්වත් ඔය සිතුවිලි නෑ අන්ත දෙකක් තියෙනවා අටලෝ දහමින් කම්පාන වන ගුණේ තියෙන මෙන්න මේ අන්තවලින් මිදුණු තරයි. ලාභා ලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක තේරම තියෙන මායා ලෝකයේ සිතුවිලි ලෝකේ. අපි හීනෙනු සැප දුක් විඳිනවා ටීවී එක දිහා බලලා සැප දුක් විඳිනවා. ඒ වගේම තමයි අපි ඇත්ත ලෝකයේ තීනියක් දකිනවා. ඒකත් අපි හිතේ හැදෙන්නේ. අපි හිතනවා බාහිරය කියලා ඒක තීනයක්. ඒක විඥාන මායාවේ සිහිනේ. ඒ සිහිනේ අවදි වීමයි මේ හීනෙන් අවදි වෙනවා වගේ ඇත්ත දකිනවා ලෝතුරු සුවයටපත් වෙනවා මේ ලෞකික සුවය අසකන දිවරාසේ කය මන පිනවන සුවේ ලෞකික සුවේ පවතින්නේ නැහැ අපි හොඳ ඇඳුමක් ගන්නවා ටික දවසක් යනකොට ඒක එපා වෙලා තව එකක් හොයනවා රස කෑමක් කනවා ඒක හැමදාම කන්න බෑ එපා වෙනවා තව කෑමක් හොයනවා මේ වගේ මේ ආයතන පිනවන සුවේ ලෞකික සුවේ අසකන දිවනාසේ කය මන කියන ආයතන හය පිනෝ පිනෝ යන ගමනයි මේ ලෞකික ගමන ඒක මායාව රැවටීමක් අර මිරිගුවා වතුර හොයාගෙන යනවා වගේ සැප හෝ හෝ යන ගමන තණ්හාව ඇදගෙන යන පොණෝ භවිකා නන්දිරාග සාගර අත්තත්‍රා අභිනන්දනේ මුවා හැටි වැටලා මැරෙනවා කවදාවත් මුවාට වතුර හම්බ වෙන්නේ අපේ මිනිස්සු සැප හෝ යනවා කවදාවත් ඒ සැප හම්බ වෙන්නේ දුකෙන්මයි කෙලවර වෙන්නේ බලන්න අපේ නළු එළිය කොච්චර පිම්බිලා හිටියත් අවසානේ මැරෙන්නේ හොටු පෙරාගෙන දුකෙන් මායා ලෝකේ මායාව දැකලා සත්‍යතාව දිවන ලෝතුරු සුවේට හම්බ වෙනවා කිසිදා මේ ලෝතුරුසය කිසිදා ඔබට සදාතනිකයි අහිමි වෙන්නේ නැහැ. සාන්ත සුවයක් හමු වෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සබ්බූපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. අන්න එතනයි නිවන් මාර්ගය. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතේ වුණු තැන ඒ සංස්කාර සමතේ වුණු තැන මහා සාන්ත ප්‍රණීත සුවයක් තියෙනවා. ඒකයි සූත්‍රයේ තියෙන්නේ. සබුපති පස්නිස්සග්ගෝ මෙතෙක් ඔබ විසින් අල්ලාගත් උපාදානි ගොඩ උපදි ගොඩ අතහැරෙනවා පටිනිස්සග්ගෝ තනක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මෙයයි නිවන් මාර්ගය ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ මෙන්න මේ ඔබගේ අවධිය තුලයි ඔබ මෙන්න මේ අවධියට එනවා නම් මේ සිතුවිලි මිදුණු අවධියට මේ සත්‍ය ලෝකයේ දකින්න හීනෙන් අවදි වෙනවා නම් ඔබේ ආර්ය භූමියට එනවා ඒ ආර්ය භූමිය තුල සිතුවිලි නැහැ. ඒ ආර්ය භූමිය තුල ඔබට මේක ත්‍රිවිද්‍යා පහළ ඥානෙ ඥානයන් අවදි වෙනවා. උද්‍යව ඥානෙ ඇති වෙන නැති වෙන සිත පේනවා. ඒ සිත අත්ථගමේ පේනවා. වාය ඥානෙ පේනවා. ඒ වගේමයි මෙතන දස ඥාන අවදි වෙනවා. ආදි අනුපස්සන ඥාන, මුඤ්ඤුත කම්මතා ඥාන, පටිසංඛාන ඥාන, සංකාර උපේක්ෂා ඥාන. ඥානෙ ඥානෙ ඥානෙ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඔබට දැනෙනවා. ඔබගේම ආශ්‍රව කෙලෙස් ෂය වෙගෙන යනවා. රාග දේශ මොහ ෂේවිගෙන යනවා. ඔබටම දැනෙනවා. සිතිවිල වලින් මිදි මිදි යනවා ඔබට මේ සත්‍ය දැනෙනවා. ඔබේම කෙලෙස් ෂේ වෙනවා දැනෙනවා. මේ සංඥාව ඇතිතාක් අපි සසර ගමනක් යනවා. මේ සංඥා සුකුම වෙන තැන සංඥා නිරෝධ වෙන තැන අපි මේ සසර ගමන නවතිනවා. නැතිනම් ඔබගේ සංඥාව අවසාන මොහොතේ යම් කිසි ඔබගේ තියෙන ස්වභාවයට මේ තිරියන් ලෝකයක කොහේ හරි තැනක සකස් වෙනවා. හැබැයි මේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නැවත උපදින්නේ නැහැ. අර මිත්‍යා දෘෂ්ටික භූමියේ නැවත උපදින්නේ. වැටහෙනවද? සිතවිලි වල ඉන්න තාක් නැවත උපතක් තියෙනවා. කර්ම විපාකයක් තියෙනවා. කර්ම ඵලය තියෙනවා. නමුත් මේ සත්‍ය දකින්න තැන ඒ කර්ම વિશે අභිභවා යනවා. ඔබට හැම දෙයක්ම ක්‍රියාව ක්‍රියාවලියක් පේනවා. ඒකට හිමිකාරයක් නැති බව පේනවා. අන්න ක්‍රියාසිත අවදි වෙනවා. ප්‍රභාස්වර සිත අවදි වෙනවා. මේ සිතුවිලි වලින් මිදෙනකොට ඔබගේ සිත හැම මොහොතෙම ප්‍රබාස්වරයි. ඒ ෂණය දකින්නවා මේ ෂණය විතරයි. දැන් අපිට අතීතේ පොත කියලා සංඥාවක් නේ හැමතිස්සෙම මේ මේ දකින්නේ. පෙර සංඥාවන්නේ පොත කියන්නේ මේ හැමතිස්සෙම කලින් දාපු දත්තයක් දෙන්නේ කම්පියුටර් දත්ත දැම්ම වගේ. එහෙම නේ? එහෙම. ඒතර වර්තමානයක් හම්බෙලා නැහැනේ. ඒතර අතීතෙකුත් නැහැනේ. අතීතං නාත්වගම්මෙය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්න යේ ධම්ම තතර විපස්සති කිව්වේ ඒකනේ. එතන එතන තතර තතර විපස්සති දකින්න. එනේන සිත දැකලා මිදෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට ඒ සත්‍ය හමුවන්නේ. මේ සත්‍ය දකිනම් නියත සම්බෝධි පරායනයි. කිසිදා දුගතියකට වැටෙන හේතු නැහැ. ඒකට හේතුව ඔබට නොපෙනෙන මානෙක ඔබගේම සංඥාව සුකුම ස්වභාවයකට හැරෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ හිමාලය පර්වතයේද ලොකු මගේ අතේ තියෙන ගල් කැටයේද ලොකු ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩායි මේ ගල් කැටේ. අන්න එසේ ආනන්දේ මේ සත්‍ය යමෙක් දකීද යමෙක් මේ දර්ශනයට අවබෝධ කරයිද මේ හිමාලයේ පර්වතයේ වගේ කෙලෙස් වෙනවා ඒ සංඥාව ඔබටම නොදැනි සුකුම වෙනවා ඒ තුලයි ඔබ නියත සම්බෝධි පරායන වෙන්නේ මේ සත්‍ය ධර්මයේ යමෙක් අහයි නම් ඒ ඇසීම තුල සුතවත් භාවයේ තුලම සෝතාපන්න වෙනවා කියන්නේ ඒකයි. එයා කවදාවත් ලෝකයක් නැති බව දකිනවා කියන්නේ එයා නියත සම්බෝධි පරායනයි. සෝතාපන්න වෙනවා. ඒකේ කාන්තයි. ඔබ මෙනෙහි කරන්න සත්‍ය යථාභූත ඥානය කියන්නේ සත්‍ය මෙනෙහි කරන එකයි. ඒ කාන්තේම ඔබ මේ අන්තිම ආත්ම භාවයයි නැවත උප්පත්තියක් නැහැ. හැබැයි මේ අවබෝධ වෙන්නේ මේ මොහොතේද ඊගා මොහොතේ ඉඳන් ඔබ මහා සාන්ත සෝයක් ඔබට දැනේ. ඔබට මරබියක් නැහැ. මරණයක් ඔය තියෙන්නේ. මරණය කියන්නේ සිතුවිල්ල. අපි හදාගත්ත නම පොත වගේ. එහෙමයි කයනේ මැරෙන්නේ. කයද මැරෙන්නේ සිතද මැරෙන්නේ? නෑ සිතයි. හොඳට බලන්න. කයද මැරෙන්නේ සිතද මැරෙන්නේ? කය වලලන්නේ සිත නැති නිසානේ. එහෙමයි. එහෙමනම් මේ හැම ෂණයෙම සිත ඇති වෙනව නැති වෙනවද? අන්න එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය මුල වේ කිව්වේ ඒකයි. මරණය කියන්නේ බොරුවක්. අපි හදාගත්ත දෙයක්. සම්මුති මරණයක්. ඒක බොරුවක්. මේ හැම ෂණයම මැරෙනවා යමෙක් දකිනවා නම් මේ දැන් මේ මොහොතේ ඊගාව මොහොතේ තව කෙනෙක් අලුත් කෙනෙක් කියලා දකිනවා නම් එයාට කොහෙන්ද මරණයක් ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ ෂණයක්වත් නැති ඒ ෂණ සම්පත්තිය දකිනවා නම් ඔහුට කොහෙන්ද මරණයක් ඒකයි අඟුලිමාල දහස් ගණන් මිනි මරනවා නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් වෙන්නේ කොහොමද බුදුන් වහන්සේ දේශනා කරනවා අඟුලිමාලා අර විලිදුදාවෙන් ඉන්න අර දරුවෙක් වදන්න අර අර වේදනාවෙන් කෑ ගහන කාන්තාව ගැන ඇවිල්ලා බුදුන් වහන්සේට කියනවා කාන්තාව ගැන. ස්වාමීනි මෙහෙම කාන්තාවක් මෙහෙම මෙහෙම විලාප දෙනවා. අඟුලිමාල ඔබ කිසිදා කෙනෙක් මරලා නැති බව ඒ අදිෂ්ඨානය කළා. ඒ අදිෂ්ඨාන ශක්තිය ඒ කාන්තාවට සුවේවි කියන. මොකද්ද මේ කියන්නේ? අඟුලිමාල කියනවා ස්වාමීනි මට ඒකල නැති. මම මෙච්චර මිනිස්සු මරලා තියෙනවා. අඟුලිමාල ඔබ භික්ෂුවක් විදිහට මිනිමරලා තියෙන අන්න අඟුලිමාලට වැටෙනවා. ඒ ක්ෂණේ ඒ ක්ෂණේ මේ ක්ෂණේ වෙනයි. හැම ක්ෂණේම අලුත් කෙනෙක් බව දැකලා අඟුලිමාල එතනයි රාත්භාවය ලබන්නේ. ඒක තමයි අද අම්මලා ගාතාවක් විදිහට කියන්නේ ඔය දරුවා හම්බ වෙනකොට. අඟුලිමාලට දීපු කමටහන. ක්ෂණයක්වත් නැති බව. ඒ ක්ෂණයක්වත් නැති බව කියනවා දරුවෙක් හම්බ වෙනකොට. මේවා නිවන් දකින්න මේ මඟ පෙන්වීම. ඔබ වහන්සේ කිව්ව වචන ටික යංගුලිමාල මහරහතන් වහන්සේ යන කියන උපමා කරගෙන කියපු ටිකෙන් මගේ හිතේ මම කලින් කරපු මගේ අතින් ලොකු වැරද්දක් තිබුණා ඒ වැරද්ද එතනින් ඉවර වුණා කියන එක මට හැබැයි මේ සත්‍ය දැක්කම පමණයි ඒක එහෙම වෙන්නේ ඔබ සිතුවිල්ල දිගටම ඉන්නවා නම් ඔබේ සිතුවිලි මායාව ඇතුලේ ඒකක් තියෙනවා එහෙම දෙයක් කළ බව හැබැයි මේ අවබෝධය තුල එවන්නක් හමු වෙන්නේ නැහැ. මොකද බාහිර දෙයක් නැහැ. මේක අතිශයින් ගහම්බීර ධර්මයක්. පරම සත්‍යයක්. මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් ඉන්නවා නම් ඒ කෝටි 800ෙම සිත්වල ලෝක කෝටි 800ක් තියෙනවා හිත ඇතුලේ හදාගෙන. ඒකයි අත්. එකක්වත් බාහිරින් හමු වෙන්නේ නැහැ. <laughs> මායා ලෝකයක අතරමං වෙලා ඉන්නේ. අවිද්‍යා භූමිය තුල මිත්‍යා දෘෂ්ටිය තුල හිර වෙලා ඉන්නේ. ඒක වහන්සේ නම් එයි සත්‍ය. ඒ සත්‍ය දකිනම් මරබියක් කොහෙන්ද? මැරෙන්න කෙනෙක් කොහෙන්ද? ඔබතුමිය හෙටත් කෝල් එකක් දෙනවා. හෙට තියෙන්නේ මේ මොහොතේමනේ මේක කෝල් එක දෙන්නේ මොහොත විතරනේ තියෙන්නේ එතකොට. දැන් ඔබතුමී මේ මොහොතේ කෝල් එකක් දෙනවා. එතකොට මේ මොහොතේ ගන්න. ආයි හෙට ගත්තත් මේ මොහොතේ ගන්න. ආයි ලබන අවුරුද්ද ගත්තත් මේ මොහොතේ. මොහොත තුල කාලයක් නැහැ. මොහොත පමණයි අපිට ඉතුරු වෙන්නේ. වැටුණා. දැන් වැටුණා. බුදුන් ඉපදෙන්නේ මේ මොහොතේ මේ මෙන්න මේ අවධිය තුල සිතුවිලි වලට අයිති නැති මේ අවධිය තුල කෙනෙක් පුජ්‍යලයක් නැහැ ආත්ම කතාවක් නැහැ. පොත නැති තැන Taman නැහැ කියන තැනයි මේ අවදිය එන්නේ ආත්මයක් හමුවන්නේ නැහැ. හැබැයි ශුන්්‍යතාවය තුළ වේදේ තුළ ආත්මයක් ඉන්නවා මම ශුන්‍ය වෙලා කියලා හිතන් ඉන්නවා. අර සමාධිය තුළ පාවෙන තැන කෙනා ඉන්නවා. මේ ධර්මයේ තුල එහෙම කෙනෙක් හම්බ වෙන්නේ එතනයි බුද්ධ ස්වභාවය. සිතිවිලි වල ඉන්න තා දුක තියෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කිව්වේ ඒකයි. අපි අසරණ වෙලා ඉන්නේ සිතුවිලි නිසා. එහෙනම් අපිට සරණ තියෙන සිතුවිලි වල මිදෙන තැන බුද්ධ ස්වභාවය තුලයි. මේ ධර්මතාවය දැකීමයි නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් කියන්නේ. අන ධම්මං සරණං ගච්ඡාමි. මේ එන සිතේ සත්‍ය දැකීම පමණයි අපිට කළ හැක්කේ. සිත කියන්නේ එන අරමුණයි. අරමුණේ සත්‍ය දැකීමයි අපිට ප්‍රතිපදාව තුල කළ හැකි එකම දේ ස්කන්ධයේ උදේවැය දැකීම කියන කාරණාව යයි. ඒකයි සිත්තට එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ. අන්න ඒ අරමුණේ සත්‍ය දැකීමයි එනේන අරමුණ දැකමින් මිදීමයි සංඝ කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒ සත්‍ය දැකීමයි මේ අවබෝධයයි ඒ එරුවන් සරණ යෑම. ඒකයි සත්‍ය අවබෝධ කළ ආර්යයන් වහන්සේලා පමණයි තෙරුවන් සරණ යාය කියවන්නේ කියන්නේ. ඉතින් අපි රූපයකට ගැට ගහලා මැටි රූපයට බුද්ධ කියලා ගැට ගහලා පොතකට ධම්ම කියලා ගැට ගහලා රූප තුනක් ගැට ගැහුවොත් මොකද වෙන්නේ? කවදාවත් තෙරුවන් සරණ හම්බ වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භූමියේ තෙරුවන් සරණක් නැහැ. බෞද්ධ වෙන්නෙත් නැහැ. බාහිර දෙයක් තියෙනවා නම් එතන මිත්‍යා දෘෂ්ටික භූමිය බෞද්ධ නැහැ. බුදුන් වහන්සේ බෞද්ධීට බණ කිව්වේ නැත්තේ ඒකයි. බෞද්ධීට බණ කියන්නේ ඕනද? බාහිර දෙයක් නැති බව දකින තැනයි බෞද්ධයා කියන්නේ. ඒ කියන්නේ එයා අවබෝධ කළානේ ධර්මයේ. බෞද්ධීන්ට බණ කියන්න අවශ්‍ය නැහැ කිව්වේ ඒකයි. අද ඉන්නේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ. ඒක නිසා එයාට ධර්මයේ දන්නේ නැහැ. බුද්ධ දර්ශනය සමාජය තුළ ගිලිහිලා. ඒක නිසා තෙරුවන් සරණක් නැහැ. අනිත් ආගම් වලින් බුද්ධ දර්ශනය වැහිලා ඒක නිසා අද බෞද්ධ අසරණ වෙලා මේ සත්‍ය ලෝකෙට හෙළිවිය යුතුයි. ඒ සත්‍ය ධර්මයේ හෙළිවිය යුතුයි. එතකොටයි මේ මේ අද සමාජයේ සිදුවෙන සියලු අවඩ එදාටයි ඇත්තටම මේ සියල්ල මේ සමාජයට යහපතක් වෙන්නේ මෙන්න මේ අවබෝධය ඇති වුණු දාට. එතකම් මේ බෞද්ධ සමාජයේ අසරණයි. සත්‍යම දකින්න සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කරගෙන මේ සසර දුකේ නිමාව දකින්න. අපිට දැකෙනවා මේ මේ මේ මේ යුගයේ මේ මොහොත වෙන විට මහා ප්‍රපාතයකට වැටෙන්න යන ආය විදියටයි අපිට මේ ධර්මයේ නොදන්න අය දැනෙන්නේ. අපි මේ මහා ප්‍රපාතයට වැටෙන්න යන අයව අර මේ ප්‍රපාතයෙන් නැවත ගොඩට ගන්න අත දීලා ගන්න දඟලන උත්සාහය තමයි මේ සත්‍ය දේශනා කිරීම තුළ අපිට දැනෙන්නේ. ඇත්තටම වහන්සේට ගොඩක් පින් මේ. ඇත්තටම ගොඩාක් අය. ඒ වගේ දේ. ගොඩාක් අයට ඇත්තටම අද ධර්මය අහිමි වෙලා. දෘෂ්ටියේ අතරම වෙලා. එහෙමයි. සත්‍ය සත්‍යමයි. සත්‍ය අවබෝධ කරගන්න. සියලු දුකෙන් මිදෙනවා ඒකාන්තයි. එහෙමයි අවසර ගොඩක් පින් මම වහන්සේගේ වටිනා අපි පෙන්නවා ඒ වගේම බුදුන් උපදින්නේ මේ මොහොතේ නේද? මේ සත්‍ය ඔබ ඔබගේ සිත තුළ බුදුන් දකිනවනේ. ඔබත් බුද්ධ පුත්‍රයෙක් වෙනවනේ. අන්න සැබෑම ඕ ඒ ඒ ඒ හැම හැම සිතකම සිතුවිලි නැත්තන එයා ඒ අවදිය තියෙනවා. ඉතින් මේක මේ මොහොතේම මේ පටිපන්න ධර්මයක් නෙමෙයිද? සාන්දිටික ධර්මයක් නෙමෙයිද? මේක මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක් නෙමෙයිද? මේක මැරිලා කරන දෙයක්ද? නෑ මේ අහන මොහොතේම ප්‍රත්‍යක්ෂ වෙනවානේ. ඒකනේ සාන්දිටික අකාලික ඒයි පස්සේ කෝපනායක පච්චුප්පන්න ධර්මයක් කියන්නේ. ප්‍රත්‍යඋප්පන්න මේ මොහොතේම අවබෝධ වෙන ධර්මයක්. බුදුන් වහන්සේ දේශනා කළේ ඒ සාන්දිටික ධර්මයේයි ප්‍රත්‍යක්ෂ ධර්මයේයි. ඒව බලව කියලා ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේක මේක ඇත්තටම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ සිතින්ම දකින්න ඕනේ. මේ අඹ ගහේ කොළ 5000 තිබුණත් එක කොළයක නාරට විඤ්ඤාසය බැලුවොත් මුළු අඹ ගහේ කොළ තේරම දැක්ක වෙනවනේ. එහෙමනේ. අන්න ඒ වගේ ඔබට එන සිත ඒ මොහොතේ එක සිතයි තියෙන්නේ. ඒ සිතේ සත්‍ය දකින්න. එහෙමයි. ඔය එන හැම සිතක්ම ඒ හරුම පේනවා. ඒකයි පුබ්බේ නිවාසානුස්සය ඥානේ අර සිතුවිලි ඇති වෙන නැති වෙන අපි පෙන්වුවේ කලින් පෙර සංඥා නව සංඥා මේ මොහොතේ ඇති වෙන සිතේ තියෙන පර සංඥා ඒ ඉස්සරහට උපදින සිතත් මේ මොහොත විතරයි ඒ පුබ්බේ නිවාසානුස්සය ඥාන. ඒ චතුප්පාද ඥානේ තමයි මේ ෂණේ විතරයි කියන එක. ඒ ඇති වෙලා නැති වෙන බව දකින්න එක. ඒ ක්ෂණ සම්පත්තිය කියලා පෙන්වන්නේ. අන්න එතන අවදි වෙනවා මේ පොත දකින හිත පොත පොත බාහිරත් හම්බ වෙන්නේ සිතත් හම්බ වෙන්නේ එතකොට සිතක් පණවන්න බැරි වෙනවා කොහෙවත් අන්න විඥානේ අනිදස්සන වෙනවා අන්න එතනයි චතුප්පත ඥානය තුලයි මොහතට අවදි මේ ත්‍රිවිද්‍යා නිසා ත්‍රිවිද්‍යා කියන්නේ ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ මෙන්න මේ සත්‍ය දකින තැනයි ඔබේ සියලු කෙලෙස් මේ ලෝකෙට යම් කිසි ඇලීමක් තිබුණා නම් ඒ කම්පණය බාහිරට තිබුණු කම්පණය ඔබේ දිය වීගෙන යනවා මේ සත්‍ය දකින්න තුල. ඒකයි ප්‍රතිපදාව තුළ සිද්ධ වෙන්නේ. සිතගෙන හැම අරමුණකම දකින්න දකින්න අරමුණේම සත්‍ය දකින්නවා නම් ඔබේ තියෙන ආශ්‍රව කෙලෙස් ෂේවිගෙන යනවා. යම් කිසි ලෝකෙට බැසගත්තා ඒ ඒ චන්ද රාගයේ දියවිගෙන යනවා. නිරවශේෂ විරාග නිරෝධයක් කරා යනවා. අන්න සංඥා නිරෝධයක් කරා යනවා. සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තිය කරා යනවා. අරහත් සමාධිය කියන්නේ මේ සිතුවිලි වලින් මිදෙනවා ඒ දකින සත්‍ය තුල වාසය කිරීම. ඒ සමාධිය. අනිමිත්ත සමාධිය. මේ අගමුල මැද හොඳින් ගැලපෙන දහමක් ඔබ ශ්‍රවණය කරා. ඔව් ආකර මම ඔබ වහන්සේගේ දහම් තමයි මේ ඒ බණ තමයි කරම මේ අහන්න දැන් ඉදිරියට හිතාගත්තේ මොකද මම කීප නමකගේ ඇහුවා ඒ වුණාට මට හිතට වැදුනේ මේ ඔබ වහන්සේගේ ඒක තමයි මම අර එකක් අහලා ඉවර වුණාම ඊට පස්සේ තමයි මට යාළුවෙක් මේ කියුවේ. පුජ්‍යල පුජ්‍යල එහෙම කාටවත් මේ ධර්මයේ එහෙම එහෙම දෙයක් දෙයක් නැහැ. මේ ධර්මය ආબોධ වුණාම පුජ්‍යලයේ කියම නාමයක් රූපයක් හම්බ වෙන්නේත් නැහැ. ඒ ධර්මතාවය තුළ එහෙම දෙයක් නැහැ. අතරම එහෙම මේ එහෙම කාටවත් එහෙම මේ ඒකයි සෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ කියන්නේ. ඒ කියන්නේ බුද්ධ කියලා කෙනෙක් පුජ්‍යලයකුත් නැහැ. ඒ ශුන්‍යතාවයේ අවදියයි බුද්ධ කියන්නේ. ඒතකොට ධර්මයේ දැක්කොත් විතරයි ඒ දකින්නත් පුළුවන්. ඒකයි සෝ ධම්මං පස්සේ සෝ මං පස්සේට කියන්නේ. මං නේද? එහෙමයි. අතර කවුරු දේශනා කරත් එහෙමනම් එකම ධර්මයේ ඕනි දේශනා කරා. මේ අවසර දැන් මගේ නම් මේ අවුරුදු 45ට ඔය ඔය දැන් මේ මේ මොහොතේ දැනෙන දේ මට අවුරුදු 45ක් ගත වුණා කියන එක ගැන මට හරිම දුකයි හිතට <laughs> මට දැනෙන්නේ අපි කොච්චර ගාථා කටපාඩම් කරලා ඔබතුමිය අවුරුදු 45 කියමු අවුරුදු 70 ගණන් වල ඇත් කියනවා අනේ ස්වාමීනි මෙච්චර කාලයක් අපි කරපු දේ හිතා ගන්න බෑ අපිට දැන් තමයි වැටහෙන්නේ කියලා අපි තාම පටන් ගන්න දැන් වගේ දැනෙනවා කියලා ඒක නම් එහෙමයි අවසර ඉතින් ඇත්තටම ඒක මහා භාග්‍යයක් අපිත් ඇත්තටම මේ මුකුත් නිහඬව අපි මේ කොරෝනා මහතේ හැම දෙයකින්ම සමුගන්න අපේ ඒ සිත දැකලා අත්හරින හිටපු මොහොතේ යම්කිසි රැඳීමක් සිද්ධ වුණා. ඊට පස්සේ අපි ඔක්කොම එලි කරගෙන ගිය නැත්නම් අපි ආරාණ වලට වෙලා හිටියේ. නෑ ස්වාමීන් වහන්සේ එහෙම නම් කරන්න එපා. ඕ මේ මිනිස්සු මේ හැමෝටම ඒක ලොකු දෙයක්. කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වේවි ඔය YouTube එකට ඊට පස්සේ හිතුවා අපි කාට හරි ගන්න කෙනෙකුට ගන්න දාලා දාන්න ඕන කියලා සේර ඊට පස්සේ ඔක්කොම දාගෙන ගියේ හරි හෝ වැරදි හෝ අවබෝධ වුණු කෙනා ගනි අවබෝධ අදුතරමින් කාට හරි හෙට උපදින දරුවෙකුට හරි මේ දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය අවබෝධ වුණොත් විතරයි නැත්නම් සතර දුක උරුමයි සසර ගමන නිමාවක් කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ මේ සත්‍ය හෙළි වෙනකම් අවසර එතකොට ඉන්න ලෝකයක් නැති බව මේක මායාවක් බව හීනයක් බව ඒකෙන් කොහොමද අවදි වෙන්නේ කියලා කාටද කියන්න පුළුවන් අවබෝධයක් මේ පොත්වලින් හොයන්න බෑ ඒක කවුරු හරි මග ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ කරගෙන එයා හෙලි කළොත් අර මේ ධර්මයේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ තියෙන කියන්නේ ඒක. කල්යාණ මිත්‍රයා කියන්නේ ඒක ඒක දර්ශනයටපත් වෙන්න ඕනි යමෙක්. දැන් මේ පණිවිඩය තුළ බොහෝ අය දර්ශයටපත් වෙනවා. දැන් හැමෝටම හැකියාව ලැබෙනවා ටික ටික මේ ධර්මයේ ඉස්මතු කරගන්න. හෙට උපදින දරුවන්ට ලොකු අවස්ථාවක් තියෙනවා. සත්‍ය දැක ගන්න. සසරෙන් මිදෙන්න. ඔව් හන්සේ නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. ඒක කරනයි එහෙනම්. අවසර ඔව් අවසර මට තව පොඩි ගැටලුවක් තියෙනවා ඔබ වහන්සේලාගේ දානමය දාන අවස්ථා එහෙම කොහොමද එතකොට ආරණ්‍යයට දාණය ලැබෙනවද දිගටම අකණ්ඩව ලැබෙනවද අවසර ඒ ගැන අපිට දැන් මම එහෙම මොන හරි තිබුණත් කතා කරන්න දැන්ට අපිට එහෙම ගැටලු ඒ ගැන අපි එහෙම කතා කරන්නේ නැහැ කොහොමත් අපිට දෙන ලොකුම දාණය දන්නවද <laughs> අපි ඉල්ලුවත් ඊළඟ දාන්නේ මොන වගේද කියලා දන්නවද කියන්න අවසර අපිට දෙන්න ලුණු වතුර ටිකකුයි බක්තිය මොකද අපි ඉල්ලලා එහෙම ගන්නවා කියලා හිතනවන කවුරු හරි අද වෙනකම් මේ මේ මුවින් එහෙම කියලාත් නැහැ <laughs> කල්ලත් නැහැ නෑ අවසර ඇත්තටම අපි ඉන්නේ තන දන්නේවත් නෑ දෙයක් විදිහට දකින්න එච්චරයි ආයි කාගේවත් එහෙම අර අවශ්‍ය අපි ඉන්නෝ සීලානේ සමහරලාට නරක විච්ච ඔය මොන හරි දෙයක් දෙන්න කියලා. මොකද දන්නවද? දන්නවදයි කියලා. අවශ්‍ය කියන්නේ ඒ කියන්නේ අපි යම් කිසි දෙයකට අල්මකින් ඉල්ලනවා නම් එතන සිතුවිලිත් තියෙනවා, පුජ්‍යලයක් තියෙනවා. සිතුවිලිත් නැත්නම් පුජ්‍යලයක් නැත්නම් කිසිවක්ම එහෙම ඉල්ලන්න පුළුවන්ද? ඔව් එහෙම. ඔබතුමියගෙන් මහානවා. කෙනෙක් නෙමෙයි නා සබහ දහම නා මම යාපනයි ඒ අපි නම් ඉල්ලන්නේ කිසි කෙනෙක් අපි මේ යමක් කිල්ලුවොත් ඒ තුල නැද්ද ඇල්මක් තියෙනවා අනිවාර්යෙන් තියෙන ඒ කියන්නේ තමන් කියන කෙනා ඉන්න නිසා නිල්ලන්නේ අපි තමන්ව ඔව් දැන් අපි අපි අපි ඇත්තටම කොහේ හරි දැන් පයින් හරි ඇවිදගෙන අකොට ඒක කවුරු හරි මොන හරි අපි ඒ දානෙ තින් ඒ විදිහට ලැබෙනවා නම් හරි. ඒක ලැබෙන දේ ගන්න එක හරි වෙනම දෙයක්. ඉල්ල මේකනම් අපි දැන් දකින්නේ සිතුවිල්ලක් සකස් වෙන්න ඕනේ. ඒක තුල කෙනා ඉන්නවා. ඒ සිතුවිල්ල තුල අනිවාර්යෙන් යා මිදිලා නැහැ එහෙම. යමේ කෙලස කටයුතු කරයි නම් ඔහු මේ මාර්ගය තුල තව දියුණුව කාමයේ ප්‍රත්‍යක්ෂයටපත් වෙලා නැහැ. අවසර ඒකට ආරම්භය කොහෙද තියෙන්නේ? ඒව ගැන ඒවත් පළක් නෑ. ඔය සේරම ඔබ <laughs> පුතුමිය ඔය පුතන් කියන භූමියෙන් ඔය ප්‍රශ්න දිරවත් කරන්නේ. ඒ භූමියට අපි එතනට යන්නේ අපි දාලා තියෙනවා දැන් ගොඩාක් අයට අපි කියලා තියෙනවා. ධර්මයේ විතරක් විමසන්න කියලා. ඒක නිසාම. හරි. ගොඩක් කලාවට රූපයක් එක්කලා යනකොට තමයි ඕවා වොන වෙන්නේ. ඒ කියන්නේ පුතක් ජන භූමිය. අවිද්‍යාව භූමියට තමයි රූපයක් ඕනි කවුද කියන්නේ කොහෙද ඉන්නේ දාන ලැබෙනවද කන්න තියෙනවද බොන්න තියෙනවද ඔක්කොම පෘථග්ජන භූමියටද එහෙම හිතෙනවා ඒක වරදක් නෙමෙයි හැබැයි ආර්ය භූමියේ ස්වභාවය වෙනවා එහෙමයි කොහේ හිටියත් එකයි ගහක් යටි තියත් මේ මහ පොළොවනේ හැමතරම එහෙමයි අප්පා ඉතින් ඒකේ ඒකේ මා අය කියන්නේ ලොකු කමටවත් මානකා කමටවත් ඒක නිකන් එහෙම දෙයකට ගන්න එපා. ඒකත් සිතුවිලි වලට යන්නේ එතකොට. එහෙම මුකුත් නැතුව මේක වතුර වගේ දකින්න නිර්මල ධර්මය අහන අහන ධර්මය ගත්තා. එච්චරයි. එහෙමයි. දෙයක් නැහැ. සබාදාම බණ කියනවා නම් මොකද වෙන්නේ? මේ ධර්මය කියන්නේ සබාදාම ධර්මතාවයක්. අතුව නැතුව ධර්මතාවය තුළ දෙයක් නැහැ. එහෙමයි. අතරම ධර්මයම තමයි තමන් දකින්න ඕනේ. අභ්‍යන්තරයෙන් දකින්න ඕනේ. අපේ සමාජය තුළ ওই වගේ සංස්කෘතියක් තියෙනවා. පුරුදු තියෙනවා. ඒ තුළ තමයි මේ ප්‍රශ්න ඉස්මතු වෙන්නේ. එහෙම දෙයක් නැහැ. ඇත්තටම මුකුත් එහෙම නැහැනේ. එහෙම එහෙම ගැටලුවක් නෑ. සබාදාම <laughs> සබාදාම හර නිර්මලයි. ඒකේ හුලං ඔබතුමීට පුළුවන් අපිට හුලං ටිකක් දෙන්න. අන්න ඒ වගේ තමයි. මේ හුලඟ ඔබතුමීට දැන් හුලං ඇවිල්ලා වදිනානේ ඔතන. ඒ ඔව්. ඒ අපි. <laughs> ඔබතුමිය දැන් අහස බලහම වලාකුළු පේනවනේ. අහස පේනවනේ. මොනවා හරි පේනවද? ඒ අපි. ඒ අපි. ඒ තමයි මේ සබතා. ඒ තමයි ආර්ය. ආර්යයන් කියන්නේ කෙනෙක් කුජලයක් නෙමෙයි. ඔබතුමියගේ අමද්ද දකින්නේ හුලගද්ද දකින්නේ හුලගද්ද වදින්නේ අහසද්ද තියෙන්නේ පොළවද්ද තියෙන්නේ දකින දකින දේ ආර්යයන්ලා ඉන්නේ. දැක්කේ නෑ තාම නේ සබතාව. අපි සිත නැත්තන මොනවයි තියෙන්නේ? ඇහෙනවද? ඔව් සමහරවිට. සිත නැත්තන මොනවයි තියෙන්නේ? සිත නැතිනම් මොකුත් නැහැ. ඒ ඔය පේන දෙයනේ තියෙන්නේ. ඔය පේන්නේ මොකද්ද? ඒ ඔබ ඔබ ඉදිරිපිට යමක්ද පේන්නේ ඒ ඔබ. තාම දැක්කේ නැහැ ඔබ තාම ආර්ය භූමිට ඇවිල්ලා නැහැ. ඒකට එන්න ලේසි නෑ. තාම ඔබ පටන් ගත්තා විතරයි. හොඳින් තව පිරිසුදු කරගන්නකොට දැනේ ධම්මඥානෙ වැඩෙනකොට දැනේ ඔය බොජ්ජංග වැඩෙනවා කියන්නේ කුමක්ද? බෝධිංග වැඩෙනවා කියන්නේ කුමක්ද? සම්බෝධියේ පරායන වෙනවා කියන්නේ කුමක්ද? සම්බෝධිය වෙනවා කියන්නේ මොකද්ද? ඒතර බෝධිය කුමක්ද? බෝධිය කියන්නේ සබදාම. ඒ කියන්නේ බුද්ධ. ඔය සේරම බුද්ධ. පේන්නේ නැද්ද? ඔබතුමියව ඔබතුමිය ඔබතුමියට ඔය පේන දේ තමයි ඔබතුමිය ආර්ය භූමිය දැක්කොත්. ඔබ ආර්යයන් වහන්සේ නමක් වුණාට ඔය පේන හැම දෙම ඔබ එහෙමයි ආසත්. ඇයි පොත නැත්තම් තමුණුත් නැහැ කියන්නේ. පොතෙන්තර මමෙක් නැහැ කියන්නේ. එහෙනම් පොතනේ මම කියන්නේ. එහෙනම් ඉදිරියේ ඉදිරියේ තියෙන හැමදේම තමන් වෙනවනේ. ඉදිරියේ දෙයක් නැත්තම් ඔබතුමියකෝ. දැන් ඔබතුමිය අභ්‍යවකාශය ඉපදුනොත් මොකද වෙන්නේ? ඔබතුමියට තියනවාද ඔය තියෙන එක එක වස්තුවක්වත්? එතකොට ඔබතුමියකෝ. ඔය නම් ටික නැත්තම් දේවල් නැත්තම් කෝ ඔබතුමිය. ඔය නම් නැති වෙන තැන මුකුත් නැහැ කියන්නේ ඒකයි. ඔය කියෝ දකින දකින හැම දෙයකම නමක් තියෙනවනේ. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කිව්වේ ওই නම් ටික නැති වෙනවනේ. එතකොට මේව පෙවුනත් වැඩක් තියනවද? හිස් බැල්මක් කියන්නේ මොකද්ද එතකොට? මේ ලෝකෙ මේ මොකක් අන්ධ වෙලා නෙමෙයි. શબ્දය නැතුව දීරි වෙලා නෙමෙයි. එතකොට මේ ඔක්කොම තියෙනවා. ඒ තිබුණට ඒකක්වත් ඔක්කොම හිස් බැල්මක් කියන්නේ නම් නැහැනේ. නම් ටිකම අකනවා. අඹ ගහ කිව්වේ නැහැ අඹ ගහ කියලා නුග ගහ කිව්වේ නැහැ නුග ගහ කියලා එහෙම දේවල් නැහැ කියලා මකනවා. ඔක්කොම නම් ටික මේක මොකද හිස් අවකාශය හරි රබ්බ අවකාශය වගේ. ශබ්ද ශබ්ද විතර අරලා දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්. අදා දාරුචීර අර සරින්තරේට ඇවිටිරි කරලා ගන්නෙ. ඔය ඔය ඔය කමටහන. දුටු දෙයක් නෑ දුටු කෙනෙක් නෑ දුටු බවක් පමණයි. ආලෝකය ආලෝකයක් පමණයි. ශබ්දේ ශබ්දයක් පමණයි. ඒවැ කිසි දෙයක් නෑ. එහෙම නැත්නම්. එතකොට කෙනක් නෑ. එතකොට අභ්‍යවකාශය ඉපදුනා වගේ. මහා ගැඹුරක් දැනෙනවා. එහෙමයි. එතකොට මේ තේරෙන හැමදේම තමන් වෙනවා. තමන් කියලා වෙනම කෙනෙක් නැති වෙනවා. මේ ඒකයි හැවේ මේ කණ්ණාඩියේ පේන රූපේද ඔබ? නෑ. එහෙනම් ඔබ කවුද? ඒ සබදාමයි. අවදි වෙන්නේ ඒ අවදිය තුල ඔබතුමිය තුලම තියෙන දක්ෂතාවය අනුවයි. ඒ කුසලතාවය කියන්නේ ඒකටයි. කුසලස්ස උපසම්පදා කිව්ව එකයි. එහෙමයි අත. ත්‍රිසිත දමණය කරගන්න සචිත්ත පරියෝදපන. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුසාස. වැටහෙනවද මේ මහා ගැඹුරු ධර්මයක් බව? වැටහෙනවද දැන් මේ කෙනාට මරණයක් තියෙනවා කිව්වේ? ප්‍රබාධාව මරන්න පුළුවන්ද? ඒකයි මේ අත කපාගෙන ගියත් මේ කය කපාගෙන ගියත් අර සුභා තෙරණිය ඇහැ උගුලලා අර තරුණයා ඇහැට වශී වෙලා ඉන්නකොට ඇහැ උගුලලා දෙනවා. අරගෙන යන්න. මේ බොරුද මේවා? මේ රහතන් වහන්සේලා කියනවා මෙන්න මේ මේ මේ කුණු කය ගිහිලා ඔන්න පිටිපස්සෙන් දාන්න කිය. මේ වී 20ක් වගේ මේක තව ටිකකින් විසිරලා යයි කියනවා. මේ තමන්ගේම කය පිටිපස්සෙන් විසික් කරලා දාන්න කියනවා. මේ ගෝල භික්ෂුන්ට. මේ රහතන් වහන්සේලා කය අත්හැරලා තියෙන්නේ බලන්න පුදුමාකාර විදිහට. සමහර වෙලාවට හිතා ගන්න බෑ මේ ධර්මයේ තුල තියෙන දේවල් එක්කම සබදාමද සබහායකයි හුවේ මරුණු කෙනෙක් මරන්න පුළුවන්ද? රහතන් වහන්සේලාට මරණයක් නෑ කිව්ව එක. ඒකයි සූපටිපන්න නිබ්බාන කියලා බුදුන් වහන්සේ පනවන සලායතන නිරෝධය තුල ආයතන ආයතන නිරෝධය තුල කායි කෙනෙක් සත්පුජ්‍යලයක් හමු වෙන්නේ නැහැ. ඒකයි උපක ආජීවක මේ බුද්ධත්වයේ ලැබලා ඇත්තට බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබනකොට කවුරුවත් දන්නවද මිනිස්සෙක්? කැලෙන් එළියට එනවා අර හුදකලාව තනියෙන් එනවා ඇවිදගෙන. එහෙනම් මිනිස්සු පිරෙන්න ඉන්න එපා බුදු කෙනෙක් වෙනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ. අන්තර උපක ආජීවක මගදී හම්බ වෙනවා. ස්වාමීනි ඔබ කවරෙද්ද? ඔබ මිනිස්සෙද්ද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ඔබ දෙවියෙක්ද? නෑ දෙවියෙක් නෙමෙයි. ඔබ බ්‍රහ්මයේද ඔබ අහනවනේ නම් ඔක්කොම ජටිලයෝ නිකාන්තේ බ්‍රහ්මනේ දාව ඔක්කොම ගන්ධබ්බේදෝ මහාන ඔක්කොටම නැහැ කියන. ඊට පස්සේ එසේ නම් ස්වාමීනි ඔබ කවරෙද්ද කියලා අන්න එතකොට තමයි කියන්නේ. මම බුද්ධ වෙමි. ඒ ආර්යයන් වහන්සේලා කියන්නේ කෙනෙක් පුජ්‍යලයකට නෙමෙයි. අද මේ සම්මුතිය තුළ පැවිද්ද තුළ අපි මේ වෙනස්ම කතාවක් කියාගෙන. ඒක නිසා හිතනවා මේ තමයි ආර්යයන්. මේ කොයිද ආර්යයන්. කොහොම ආර්යයන් ලකෝ. අපිට පුළුවන් ද රෙදි වලින් ආර්යයන් මාරු කරන්න. විහිළුවක් වෙනවා නේද එතකොට? එහෙමයි. සබෑම ආර්යයන් වහන්සේලා හඳුනාගත යුතුයි. එහෙමයි. හොඳයි එහෙනම්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි.